අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ හතරවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සඳහා කාලයයි සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාදී තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දවසේ මේ සතිය පිළිබඳව තවත් විස්තර ටිකක් ඉදිරිපත් කරගත්තා. ඒ සාමාන්‍ය අපි ආදුනිකයෙක්, නවකයෙක්, ආධිකම්මිකයෙක් වඩන සතියේ ඉඳලා ඒක සති ඉන්ද්‍රිය, සති බලය වගේ වැඩෙනකොට එයා අර මුලින් මුලින් පටන් ගන්න සතියට අලුත් අලුත් අර්ථකථන එකතු කරනවා. සතිය අතු ඉති විහිදලා වැඩෙනවා. මල්පල ගැන්වෙනවා. ඒකට ක්‍රමයෙන් සතිය අපේ ආධ්‍යාත්මය සුද්ධ කරන බවට වගකීම් බාර ගන්න. එහෙම නැත්නම් මේ සත්තානං විසුද්ධියා කියලා අපි සතර සතිපට්ඨානයේදී ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා මේ ඒකායන මාර්ගයයි කියලා සතිය නොදන්න සතිය ආධුනික සතිය පටන් අරගෙන යනකොට යනකොට ඒ සතිය සම්පූර්ණ අපේ වැඩ කොටස බාර ගන්න. බාරගෙන අපිට කරලා දෙනවා. එතකොට අපි වඩන්න උත්සාහ ගන්න සතියත් ඉබේ අපේ වැඩ ටික කර දෙන සතියත් අතර ඒ අර්ථ ඡායාවල වෙනසක් තියෙනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපි සතිය සඳහා වීර්ය වඩනවා. සම්මා වායාමයෙන් පස්සේ සම්මා සතිය එන්නේ. පහු වෙනකොට පහු වෙනකොට එහෙම වෑයම් කරන්න ඕනේ අනායාසයෙන්ම සතිය එන්න පටන් ගන්න. ඒකට ගොඩක් වැඩ කරන්න ඕනේ. එතකොට යාට සතිය සෝචකී කර ගෝලෙක් වාගේ Tamanට අවශ්‍ය දේ කරලා දෙනවා. ඒක සබ්බකිච්ච සාධාරණ මහා මච්ඡෝවිය කියලා අටුවාචාර්ය වහන්සේ සඳහන් කරනවා සියලු කෘත්‍ය සම්පාදනය කරන මහයමතිවරෙක් වාගේ රජුරන්ට ඔක්කොම ටික කරලා දෙනවා. ඉතින් එතෙන්ට යනකම් සද්ධාව තන වඩන්න ඕන. තන වැඩුවට පස්සේ සද්ධාව විසින් ඇත්තටම මම මගේ අභිවෘද්ධිය සඳහා කියලා කරන හැම වැඩකින්ම අපිට අහිමි සිද්ධ වෙනවා. නමුත් සත්‍ය කරලා දෙන වැඩ හැම දෙයකම කිසිම බාධාවක් නැතුව 100%ක්ම වෙන්න ඕනේ හොඳම දේ කරලා දෙනවා. අර්ථ කුසලයේ කියන එක අර්ථ සිද්ධිය කියන එක සතිය කරලා දෙන එක කිසිම තැනක චෝදනා විරහිතයි. චෝදනා නැහැ. අපි හිතමතා ගන්නවා බොහෝම තකතිරු අම්මන මරි වැඩ. නමුත් මේ එහෙම තකතිරුකමකින් හරි කමන්නේ මේ සතිය වඩන්න ඕනේ සතිය මුල් කරගන්න ඕනේ සතිය පිටින් තියාගන්න ඕනේ කියලා කෙනෙකුට හිතුණා නම් බොහෝ විට පස්චිම භවිකෙක් මේ ආත්මෙන්දීම වැඩ ඉවර කරන්න හිතපු කෙනෙක්. එහෙම නැති කෙනෙක් ওই මල්ලේ ගොඩක් දේවල් දා ගන්නවා. සතිය විතරක් නෙවෙයි. ඉතින් ඒ ගොඩාක් බඩු දාගත්තොත් මල්ලේ සතිය Tamange කෘත්‍යය නිවැරදිව, නිර්වුල්ව එකලස කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා නිරවුදු නිර්වුල්ව නිවැරදිව එකලස කරන මට්ටමට සතිය වැඩෙනකොට ආදුනික කෙනෙක් වඩන සතියයි දැන් ඒ සෝචකීකර ගෝලෙක් බාටපත් වෙච්ච සතියයි අතර ලොකු වෙනසක් වෙනවා. මේ ඉපදිච්ච ගමන් පොඩි කෙල්ලෙක් සහ වැඩි වියපත් වෙච්ච කෙල්ලෙක් අතර වගේ ලිංගික වෙනසක් ඇති වෙනවා. ඒකේ ලොකු අපි කියනවා කෙල්ල ලොකු වෙනවයි කියලා සාමාන්‍යයෙන් කතා කරන්නේ ලිංගික පරිණතියක් පරිණතියක් ඇති ඉතින් ඒ වගේ මේ සතිය ඒ පරිණතියට ආවට පස්සේ අර පොඩි කෙල්ල කාලේ වගේ නෙමෙයි දැන් ලොකු වෙච්ච කෙල්ලෙක් වාගේ. ඉතින් ඒ විදිහට එක ජීවිතයක් ඇතුළත එක පුද්ගලයෙක් ඇතුළත මේ සතිය වර නැගෙන හැටි මේ සතිය දිනුන අත්දකින්න හැටි අත්දකින්න දකින්නකොට එහෙම නැත්නම් ඒක බුද්ධි විඳිනකොට බුදුහාමුදුර අපිට මේ දීලා තියෙන මොන්න තරම් වටිනා මහා කරුණාවක් මහා ප්‍රඥාවක් ඇතුවද අපි කොච්චර බුදුන් කෙරේ අශ්‍රද්ධාවන්තද කියලා හිතෙනවා. අපි මෙතෙක් කල මේ ඔක්කොම මල්ලේ දාගෙන කරගෙන කරගෙන යනවා. ඉතින් අපිට ඕනේ දේ වෙලා නැහැ. වෙන්නේත් නැහැ. මේ කවදා හෝ සතිය මෙසර තියාගෙන යන්න ගියාම වෙන්න ඕනේ දේ 100%ක්ම සිද්ධ වෙනවා. එතකොට තේනවා මේ එක ජීවිතයක් ඇතුළත වෙලා තියෙන පරිණාමය. මම පුංචි කාලේ මෙහෙමයි සත්‍ය පුංචි කාලේ මෙහෙමයි මම වැඩි කරනකොට සත්‍ය වැඩනකොට මේ මේ දේවල් වෙලා තියෙනවා. ඉස්සර අඬලා දොඩලා ඉල්ලන්න ඕනේ දේ කාම් පෙළ ගහලා ඉන්න පටන් අර ගන්නවා. ඉතින් අන්නේ මට්ටමට ආපු සතියක් සහ ඒවැනි දෙයක් මේ සතියේ බලමහිමේ තුල සිද්ධ වෙනවා කියලා මුල ඉඳලම තේරුමක් තියෙනවා මේ කරගෙන යන වැඩේ ඒකට කියන්නේ සතිය පිළිබඳ පෙරදැක්මක් පහළ වෙනවා කියලා. වෙන මොකක්වත්ම කරන්න ඕනේ මේක විතරක් කරුවත් ඇති කියන මට්ටමට එනවා. ඒකට හරි තරහයි එම කියනකොට මිනිස්සු. මේ සතිය විතරක්ම කරන්න ඕන නම් මොකටද බුදුරජාණන්සේ 84000 ධර්මස්කන්ධය දේශනා කරේ? ඕක විතරක් කියන්න තිබුණා නේද කියලා. ඒක හරියට කියනවා නම් ඒක හරියට කියනවා නම් දැන් මේ මේ චිත්‍රය වගේ කැරකෙන රෝදයක් අපි සක්මන් කරනකොට කැරකෙන රෝදයකට සමාන කරලා මේ ඇඳලා තියෙන චිත්‍රය වගේ ඒ පොළවේ පටි අඩිය වදින ටික තමයි අපිට තේරෙන්නේ. සතියට අහුවෙන්නේ. නමුත් ඊට පස්සේ කකුල උස්සගෙන ගිහිල්ලා ආයෙත් තැනක පොඩි තිබ්බා. පොළොව තිබ්බම ඒ පොඩ තේරෙනවා. ඒ වදින වදින රෝදේ බිම වදින ටික විතරයි අපිට තේරෙන්නේ. හැබැයි උස්සගෙන ගිහිල්ලා තියෙන කොටස් ඔක්කොගෙම රෝදේ පෙරලෙන්නේ නැති වෙන්න එකලසක් ලැබලා දෙනවා. එතකොට බිම වදින අරය බල සම්ප්‍රේෂණය කරාට ඒ රෝදේ තියෙන අනික් අර ඒවට කියන්නේ ස්පෝක්ස් කියලා කියනවා. අර රෝදේ හෙල්ලෙන්නේ නැතුව හරියට අල්ලලා දෙන්න වගේ අනිකුත් සීලුම චෛතසික මේ සතියට අවශ්‍ය කරන්නා වූ එකලස පෙළගැස්ම සකස් කරලා දෙනවා. සතිය තමයි බල සම්ප්‍රේෂණය කරන්නේ. ඒකට පුදුමාකාර ශක්තියක් තියෙනවා. එකලස් වුණාට පස්සේ විතරයි ආ වැඩ කරන්නේ. අනික් වෙලාවට නිකන් හරියට රෝද බකල් ගහලා කියනා වගේ තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක ලැසිච්චිලා බේනෝ අනිකුත් චෛසික ඇවිල්ලා වැඩ කළ දුන්නාට පස්සේ මේ සතිය ඒ අවශ්‍ය කරන දෙයට අපි කෙලින්ම සම්බන්ධ කරනවා. ඉස්සරහ නෙවෙයි, පස්ස නෙවෙයි, අරය නෙවෙයි, මෙහා නෙවෙයි, අතීත නෙවෙයි, අනාගත නෙවෙයි මෙතනමයි කියන්නේ. ආන ඒ ටික ඒ සත්‍ය කර දෙන කෘත්‍ය බුදුහාමුදුරණ කරන කෘත්‍යම තමයි මටත් කරලා දෙන්නේ. ආයේ වෙන බුදුචානන්ගේ සතිය වෙන එකක් වගේ එකක් කියලා නැහැ. ඉතින් අන්නේ බවට එනකොට අපි ඉස්සල්ලාම සතිය ඊයේ කතා කරපු තාලෙට හඳුනා දෙන්නේ අපි ලාපන ලක්ෂණ සතිය. පොලාපණින්නේ හරියට අරමුණට ගැරපින් තැම්බිච්ච අල කෑල්ලකට අනින්න වගේ ගැරපියකින් පැපොල් කෑල්ලකට අනින්න වගේ කාගෙන බහින. ඉතින් මේ විදිහට අපි වරකට එක හර්මණක් දීලා එහෙම නැත්නම් මූල කර්මස්ථානයක් දීලා වැඩේ පටන් අරගෙන යනකොට යම් වෙලාවක තියෙන තියෙන තරේ අරමුණට තියෙන තියෙන සැරේ සතියකින්දා බහින තැනට එනවා නම් ඒ කියන්නේ එක දිගට හුස්ම රැලි 7-8ක් බලන්න පුළුවන් 7-8ම එක දිගට සතිය තියෙනවා. ඇවිදිනවා පියවර 20ක් 30ක් එක දිගට සතිය තියෙනකොට එයාට තේරෙනවා අර ඉස්සල්ලා ඉස්සල්ලා වගේ හරියට එල්ලේ බල්ලා තද කරලා ඒ අලකැලල ගෑරපුවේ දවට ගන්න ක්‍රම දවට ගන්න ගතිය පිළිබඳ Tamanට අත්දැකීම් රාශියක් එන්න පටන් ගන්නවා. ඉස්සර විතර සැකයක් නැහැ. මෙන්න මෙහෙමයි මේක තියන්න ඕන කියලා ඒ දුරේ හැටියට, කෝණේ හැටියට, බලේ හැටියට අතහුරු වීමක් වෙනවා. එතකොට යාට ඒක දිහා බලන්නේ නැතුව ඈත ඉඳලා කරන්න පුළුවන් ගතියක් එනවා. අපි ඩ්‍රයිවිං කරගෙන යනකොට අපි වින්ස්ක්‍රීන් එක අල්ල බලන්න තමයි ඩ්‍රයිවිං කරන්නේ. හොඳට ඩ්‍රයිවිං පුරුදු කරන පස්සේ කතා කර කර පිටිපස්ස බල බල යන්න. හොඳ නෑ මේ වැඩේ. එහෙම හොඳ නෑ. නමුත් ඒක වෙනවා. අන්න මේ විදිහට අර එක අරමුණක් අල්ලගෙන එකෙහිම හිත හිත තියමින් සතිය යොදවමින් විතර්ක කරමින් මෙනෙහි කරමින් කරන ගියාට පස්සේ යාට ඒක ඉබේ සිද්ධ වෙන ගාන්න එනකොට සතිය ඉබේම ඒ ළඟ ආසන්නයේ තියෙන අනෙකුත් අරමුණු පිළිබඳවත් හරියට පය තියෙනකොට විලුඹ මට තේරෙනවා. ටික වෙලාවකින් ලේ වාකේ හරහා ඇඟිලි දිහාට මේ බර සම්ප්‍රේෂණය වෙනකොට හදිසියෙම වගේ දැන් වම් අකුලේ විලුඹ බලන ගමන් දකුණු කකුලේ විලුඹ එතකොට කොහෙද කියලා තියෙන්නේ කියලා වගේ මේක යද්දිම පොඩ්ඩකට අරකට ගිහිල්ලා එන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් මේකේ සතිය තියෙනකන් අරක නෑ වාගේ මට. ඒක අදාළ නෑ. අදාළ නැති බව තේරුම් ගන්න එක. දැන් සබම් දකුණු කකුල විලුඹ අදාළ ඒක පොළවේ වැදිලා ඒක ගල් කඩයක් පෑගෙනවනේ සීතල හරි උණුසුම හරි තේනවා. ඒක හොඳ ලස්සන වෙනකම ඒක පාරට හිට අහල පහල දින එකට යනවා. දකුණු කකුලට යනවා. ඊට බලන්න බෑ ඒකේ වැඩ වගේක් යනවා. දැන් මේකේ අවධානය තියෙන තාක්කල් ඒක නෑ. ඒතර රූපත් පේනවා බලන කෙනෙක් නෑ. අහල පහල ශබ්දත් තියෙනවා ආන කෙනෙක් නෑ. තද්ද අහන්න ගිය ගමන් මෙන්න මේ කකුලේ තියෙන එක නැති වෙලා කියලා පේනවා මේ එක තැනකට අවධානය යොමු කරනවා කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් පාවාදීමක් කියලා. මේක තීදී තව වැඩ ගොඩාක් යනවා. ඒක පිළිබඳ නොදැනීම තියෙන බව තේරුම් ගන්න. පෑගෙන දේ පිළිබඳ දැනීම ස්පර්ශය ප්‍රත්‍යක්ෂණය හැප්පෙන ගතිය අස්පනා පිටම පේනකොට අනික් විශාල ප්‍රදේශයක් පිළිබඳව නොදැනීම ඉතින් අපි සාමාන්‍යයෙන් සතිය වන්නකොට කියන්නේ මේ දැනීම හරහනේ මේ අරමුණ ඒකට කියන්නේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන. මේ දැනෙන හැපෙන දේ සටහන් ආකාර බලනවා. මේක හොඳට හුරු වෙනකොට තේනවා ඒ විදිහට තව ගොඩාක් අරමුණු ඒ චිත්තක්ෂණේ මාව පහු කරගෙන යනවා. ඒ වගේ සටහන් ආකාර නොදැනීමක් තියෙනවා. මෙන්න මේ නොදැනීම පිළිබඳ දැනීමක් කියන එක හුඟ දෙනෙක් ඔළුව අවුල් පාස කරනවා. කරකෝල ඇතරිය වගේ වෙනවා. ඒ පැත්ත මේ පැත්ත බලනකොට අර කරගෙන ගිය වැඩි එකලකට කරගෙන යන්න බැරි වෙනවා. ඒකට මම නිකන් සාමාන්‍ය දෙන්නේ මෙන්න මේ වගේ උදාහරණයක්. කුණුදුලේ ළමෙක් හම්බෙච්ච අම්මා කෙනෙකුට මාස 3ක් විතර මම දැන් ඒ දවස්වල 45ක් නිවාඩු දෙනවා. දැන් මාස 3ක් කොහොද නිවාඩු දෙනවා. රස්සාවේ නිවාඩු දෙනවා. ඉතින් අම්මට වෙන වැඩක් නැහැ. අර දරුවාගේ වැඩ ඔක්කොම කරගෙන පුදුම සතුටකින් ඒ දරුවා තන වඩාගෙන යනවා. ඉතින් එතකොට ඒ අම්මට ඒ වෙලාවේ වැඩ ඇරලා ගෙදර එන මනුස්සයට තේකක් හදලා දෙන්නවත් වෙලාවක් නැහැ. ගෙදර මිනිහට. මොකද මේ දරුවගේ වැඩ. ඉතින් ඔහොම ඔම ඉන්නකොට දැන් දෙවෙනි ළමයක් හම්බ වෙනකොට දැන් දෙවෙනි එක බලන්නත් ඕනේ පළවෙනි එකත් ඉඳලා ඉట్లా අම්මගේ එල්ලෙනවා ඇවිල්ලා කචු කුචු ගන්නවා. නැද ඇයොත් එනවා. ගෙදර මිනිහත් විතර එනවා. ඉතින් එතකොට අම්මට පුරුදු වෙනවා අර දෙවෙනි දරුවට හුරු වෙනවා. දෙවෙනි දරුවටත් අර පළවෙනි දරුවට වගේම නම් ඉතින් ආදර ගෞරව අඩුයි කියලා කියවෙනවා. ඉතලා දැකපු කන්නේ අරු දෙවෙනි එකක් දැන් තුන්වෙනි එක හම්බුනොත් හතරවෙනි එක හම්බුනොත් ඕම දිග කතාවක් කියගේ මම නවවෙනියට හම්බෙච්ච කොල්ලෙක් අපේ අම්මට. ඉතින් අම්මට ෂුවර් නෑ දවල් 3ටද හම්බුනේ ඇන්දෑ 3ටද රෑ 3ටද කියලා. උන් කරුල කාමරය ඇතුළේ ඉන්නේ. මේ 3ට කියලා තමයි කේන්දරේ ලියලා තියෙන්නේ. ඒ කේන්දරේ වැරදි කියලාත් කියනවා. කේන්දර විදියට මට පැවිදි වෙන්න බෑ මම අධික කාමික පුද්ගලයෙක් නම් කොහොම හරි <laughs> ඒක තාමත් තියෙනවා ඒ වුණා කොහොමද පැවිද්ද කරගෙන ෂේප් එකේ ඉන්නවා කෙසේ නමුත් 9 වෙනි දරුවා හම්බ වෙනකොට අයියලා අක්කලා ඔක්කොම පොඩි පොඩි කට්ටියක වැඩ බලන්න ඕනේ පුංචි අම්මලා එන්න ඕනේ ගෙදෙට්ට ඇවිල්ලා උපස්ථාන කරන්න ඕනේ තව නංගිලා දෙන්නෙක් ඉන්නවට 11ක් දැන් ඉන්න ගෑණියෙක් වැදුවා නම් එහෙම උන්දලාට හතර දිනක් ඕන වෙයි උදේ ආවද කකුල් මිරික මිරිකයි. අම්මා කියනවා ඒ දරුවා බඩට ආපු ගමන් නැන්දම්මා ආල්ගෝ වීගෝනි හතර පහක් ගෙනලා දානවලු. කියනවා මේ ඔක්කොම කොටපන් කියලා. වී කොටන්න ඕනලු, ගම්මිරිස් කොටන්න ඕනේ, කොහොම වැඩ කරන්න ඕනලු. ඒ බඩේ ඉන්න දරුවා නැත්තම් හැදෙන්නේ නැහැ කියලා. ඌ ඒකට මැරිලා ඉන්නේ ඒ වගේ අර පළවෙනි දරුවට තියෙන ආදරේ 2 3 4 5 7 යනකොට මේ සතිය පුරුදු වෙන පුරුදු වෙල්ලක් මූල කර්මස්ථානයේත් එක හැක් තියාගෙන අනික් ඇහෙන් වඩ පිට බලන්න පුළුවන්. බුදුරජාන්සේ සඳහන් කරනවා වදපු දෙන තනකොළ කනකොට දෙන බැඳලා ඉන්නේ. පැටිය ලියලා ඉන්නේ. ඉතින් පැටිය පුක උඩ දාගෙන වලිග උඩ දාගෙන එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඉතින් දෙන බලාගෙන ඉන්න ඇස්මට්ට මේ ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. එයා එක හැකින් තනකොළ කන ගමන් එක හැකින් පැටිය දිහා බලා ඉන්නවා. පැටිය නොපෙනෙන හැරියට ගිගම <coughs> ගාල සද්දයක් දාන. අරුදුගෙන එනවා මගාවට. ඉතින් ඒකට ඇස් දෙකෙම තනකොළ කෑවොත් පැටියට කිරි දෙන්න කිරි නැහැ. ඇස් දෙකෙම දරුවා බැලුවොත් පැටිය බැලුවොත් තනකොළ කන්න බෑ. එක හැකින් තනකොළ කරන ගමන් එක හැකින් පැටිය දිහා බලනවා. ඉතින් ඒ වගේ අර සතිය පුරුදු වේගට එනකොට එක දෙයක් මමගේ වශයේ පවතින අතර මූල කර්මස්ථානයේ වශයේ පවතින අතර ඒකට සාපේක්ෂව විශාල ප්‍රදේශයක් අපෙන් ගිලිහෙන බව. එහෙම නැත්තම් ඔක ලස්සන කියන්නේ මෙහෙමයි. ඒ සතිමත් වෙන අරමුණේ කෙලෙස් තියෙන බව දැනගත්තට අනෙක් සියලු අරමුණ વિશે මන් නිවන් දැකලා ඉවරයි ඒකට. ඒකයි ඒකේ තියෙන ලස්සන කෑල්ල. අපි දැන් සත්‍යමත් වෙන්නේ ආනපානෙ. ආනපානෙ තියෙන කෙලස් ටික විතරයි මට දැන් තියෙන්නේ. අනෙක් සියලුම අරමුණු මන් නිවන් දැකලා. ඒක උනත් අපිට දැනෙන්නේ මොකද්ද? යන්තම් හරි දැනෙන්නේ ආනපාන විතරයි අනික් එකක් මොකක්වත් දැනෙන්නේ නැහැ කියලා. ඒව පිළිබඳ නොදැනීම අපි හාංකා විශයක් කරගෙන බයක් කරගෙන. ඒ මොකද මේ කරදරත් එක්ක ජීවත් වෙච්ච ජීවිතේ. කාට හරි පුළුවන් නම් ඒක තේරෙන්නේ සාමාන්‍යයෙන් ඔය මාර්ගඵලලාභයෙන් සියලු දෙනාට මේක තේරුම් ගන්න පුළුවන්. නමුත් පළවෙනි මාර්ග ඥානය යනකොට සති බලය දක්වා හිත දියුණු කරපු කෙනාට එතන උදයබ්බේ ඥානය දක්වා ඒක බලවත් වෙන්න පුරුදු කරපේ කරන පේනවා මම එකක් බැලුවට ලක්ෂ කෝටි ගණක් ඒ වෙලාවේ තියෙනවා. ඒ බලන එකට හිත යෑම නිසා අනිකුත් සියල්ලම ඔය සිද්ධ වෙනවා. ඒ වගේ මට කෙලෙසුත් නැහැ. ඒ වගේන භාවනා කරන්න ඕනෙත් නැහැ. ඇත්තටම කියනවා නම් මට නිවන් දකින්න තියෙන්නේ අර බලන අරමුණේ අදාළ කෙලස් ටික විතරයි. අනිත් සියලුම කෙලස් අහෝසි වෙලා. නමුත් ඒක යෝගාවචරය දකින්නේ මේ භාවනා කරන්න කියන නිසා ඒව මට නොදැනී ගියා. ඒව මට අදාළ නැතුව ගියා. ඒක මගේ වැරද්දක්ද? මේ ඔක්කොම දැනගන්නට ඕන නේද වගේ කියලා අදහසක් තියෙනවා. ඉතින් ඉස්සරහට යනකොට යෝගාවචරය තේරෙනවා වම පිළිබඳව හිත තියාගෙන සක්මන් කරනකොට ලකුණ අභාවයට යනවා. දකුණට හිත ගිය ගම මම අභාවයට යනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ආනාපාන සති පොත කියනකොට ආස්වාසය කරනකොට මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්නවා කියන්නේ. ඒක දාර්ශනික කරුණක්. ඒකට අහනවා යෝගාවචරයගෙන්. මේවා සතිය කරනද ඔව්. එතකොට කොහොමද දන්නේ? මට නාසිකාග්‍රේ උණුසුම සිසිලස වැටෙනවා ආශ්වාස ප්‍රශ්වාසය වැඩ බොහොම හොඳයි. ඒකට ආශ්වාසය කරන වෙලාවයි ප්‍රශ්වාසය කරන වෙලාවේ වැටහිම දෙකක්ද? ම්ම් කියලා කේන්ද්‍රී ගාලා සමහර විටක කියනවා ඔව් ස්වාමීන් වහන්සේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසය වෙනවා. මොකද්ද වෙනස? ඉච්චර කියන්න බෑ. ආයෙන ආයෙසර භාවනා කරලා අවිල කියන්න කිව්වහම ඉතින් කියනවා ආශ්වාසය ලයිතියව උලන් සීතලට වදින්නේ ප්‍රශ්වාස වේලාවේදී උණුසුමට වදින්නේ. සමහරට ආශ්වාසයේ දිගට ගන්න ප්‍රශ්වාසයේ හොස් කාලා පිටත් වෙනවා. මට ආශ්වාසයේ මේ නාස්පුඩුවේ ප්‍රශ්වාසයේ මේ නාස්පුඩුවේ මම ඉතින් බහ තෝරලා දෙන්න ඕන. ඊට පස්සේ හොඳට බැලුවොත් මට කියලා දුන්නොත් ආශ්වාස වේලාවේදී ප්‍රශ්වාසයේ නැහැ කියලා තේරෙනවා. නැත්නම් ආශ්වාස වේලාවේදී ආශ්වාසයේමයි කියලා කොහොමද දන්නේ? ඒකට ඉතින් කියන ප්‍රශ්වාස වේලාවේදී රස්නින්නේ දැනෙන්නේ. ප්‍රශ්වාස වේලාවේ නායේ දකුණු පැත්තේ නෙවෙන්නේ. මට මේක ආශ්වාසයේමයි. මේ ආස්වාසේ ආස්වාස වශයෙන් ප්‍රත්‍යක්ෂණය කරන්න කියන්නේ ආස්වාසේ ආස්වාසේ වශයෙන් සැකහැර දැනගන්න කියන්නේ යාට එතකොට හරි ලේසි කියලා දෙන්න එතකොට ඔබට තේිනවන ප්‍රසවාසේ නැහැ කියලා. ප්‍රසවාසේ නිවන් දැකලයි කියලා. ආස්වාසේ පිරිමැදීමක් තියෙනවා. ආතාවේ ගැටුමක් තියෙනවා. එතකොට ප්‍රත්‍යක්ෂ ඥානෙන් ආස්වාසේ ගැටුම දකින්න අතර අන්වේ ඥානෙන් ණය විපස්සනාවෙන් ආකාර පරිවිතක්යෙන් දන්නා මේක ප්‍රසවාසේ නෙවෙයි කියලා. ඉතින් මෙන්න මේ වගේ එකක් දැකීම හරහා අනික් එකක් නොදැකීම සිදු වෙනවා. එකක් බාරගත්තොත් අනික් සියල්ල ප්‍රතික්ෂේප වීම වෙනවා කියන එක පඤ්ඤා විමුක්තියට අවිද්‍යාව නැති කිරීම හරහා නිවන් දකින ක්‍රමයක්. එතකොට චේතෝ විමුක්තිය වැඩ කරන කෙනාට නැත්නම් සද්ධා මුල් කරන වැඩ එක්කන කරන එක්කනාට මේ ආස්වාසිය දැන් ඉන්නේ ආස්වාසිය මේ මේ ලක්ෂණ තියෙනවා ඒ වෙලාවේදී ප්‍රස්වාසිය නෑ නේද කිව්වොත් එයාගේ හොඳ හිත හොඳටම අවුල් වෙලා යනවා. එයාට මේ දෙක දරා ගන්න බෑ. මේක තියෙනවා මේක නෑ කියන එක දත දත හැක්කක්. ඉතින් මෑත වෙනකොට අපි ඉස්කෝලේ යන කාලයට වැඩිය දැන් භෞතික විද්‍යාවේ උගන්වනවා මේ ලෝකේ තියෙන්නේ අපිට ඇහැට කනට නාසයට දිවට කයට දැනෙන ප්‍රදේශයේ මුළු ලෝක පරිමාවෙන් දශම දෙකක්වත් අපිට ඇවිත් නැහැ. අනික් හරි ඒක ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි කියලා. ඒවා නිකන් හේව නැලි. ඒවා තේරෙන්නේ තේරෙන දශම ස්ථානේ තමයි අපි මේ රණ්ඩු කරන්නේ. අපි නිකන් මේ තෝතෝ වරපල කියාගෙන දඬු පුකුරු අරගෙන තෝ ಜಾති ಜಾතිත් මට නොදකින්න පතන් කියන්නේ මේ පේන පුංචිතර. ඒක උඩ නොපේනන කොටස. කොච්චරද කියනවනම් විද්‍යාව අසරණයි දැන්. විද්‍යාව අනාතයි. ඒගොල්ලෝ දන්නවා මේ විද්‍යාව කියලා පෙන්නන්නේ ඊටාම් පුංචි කොටසක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරන මහණි මම සියල්ල දැකලා කතා කරන්නේ. මම සියල්ල දැනගෙන කතා කරන්නේ. ඒ නිසා අපි උන්වහන්සේ සරුවඥයි කියනවා. මේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ ඔක්කොම දන්න අයිසෙක් නිව්ටන් කතා කරලා කියනවා මම හරියට වැල්ලේ සෙල්ලම් කරන පොඩි දරුවෙක් වගේ එතන තියෙන සිප්පි කටු ටික විතරයි මම දන්නේ ඉස්සරහ තියෙන මහමූද මට තේරෙන්නේ නැහැ පිටිපස්සේ ඉන්නේ මහා ගොඩබිම තේරෙන්නේ නැහැ මම වැල්ලේ සෙල්ලම් කරන සිප්පි කටුත් එක්ක සෙල්ලම් කරන පොඩි දරුවෙක් කියලා ඇත්ත කතාව එදාට යාට තියෙන මේ සතියෙන් තේරෙන කොටස හොඳටම තේරුම් ගත්තොත් ඊට සාපේක්ෂව විශාල නොදැනීමක් තියෙන බව විශාල අදාළ නැති භාවයක් තියෙන බව මේක සතිය නෙවෙයි ඒක සම්පජඤ්ඤයට අයිති කොටසක්. ඒක අන්වේ ඥාණයට අයිති කොටසක්. ඒක ණය විපස්සනාට අයිති කොටසක්. ඒක තර්කණයට අයිති කොටසක්. සමහරව ඒකට හරි දක්ෂයි. සතිය හොඳට දියුණු කරලා හොඳයි. ආට මෙහෙම පේනවා, මෙහෙම පේනවා, මෙහෙම පේනවා. ඒතකොට වාර්තා කරනවනේ. වාර්තා කිරීමත් බොහොම තාක්ෂණිකව කරනවා. ආශ්වාසය කරනකොට මට නාසිකාග්‍රය විතර වැටේ. නාසිකාග්‍රය උණුසුමක් වැටේනවා. ප්‍රසවාසයේ ආශාය සීතල කරනකොට යාට කොටු කරලා හරියට ගියොත් ආසවල් තන අවධානය සතිය තියෙනවා කියන්නේ හොඳටම පේනවනේ මුළු ලෝකෙම අමතක වෙලා කියලා. යම් හේකින් ඒ වෙලාවේ සද්දයක් ආවුණා නම් වේදනාවක් ආවා නම් හිතවිලක් අයියෝ බලන්නකෝ භාවනා කරනකොට හිත පිට ගියානේ කියලා අර ලෝකෙට සම්බන්ධය තේරෙනකොට මේක නැති වෙනවා. මේකේ සම්බන්ධය වැඩි වෙනකොට ලෝකේ දැහැරෙනවා. මෙන්න මේ දෙක යෝගාවචරයේ දුර්ලභම නෙවෙයි. මේවා ධර්මතා. මේවා ධර්මතා. ඒ ධර්මතා වලට යන්න ඒ ධර්මතාවලට යන්න ඔය කියන සති මාත්‍රේ මදි. සති මාත්‍රේ දන්න දේ පෙන්නලා දෙනවා. යට කියන්නේ ඕක පෙන්නකොට වටේ තොවිල් නටනවා. සද්ද ඇහි වේදනයි හිතෝ ගන්නම් ගන්න එපා. ආනාපානෙටම යොදවපන් යොදවපන් යොදවපන් කියලා යනකොට කියම් වෙලාවක ආනාපානය අනායාසයෙන් අල්ලන්න පුළුවන්. ඇවිදින කනායාසයෙන් අල්ලන්න පුළුවන්. මට දැන් මන් දිහා බලන්න පුළුවන්. මං හුස්ම ගන්නවා මං සතිමත් වෙනවා ඉඳගෙන ඉන්න ඔක්කොම මට පේනවා එතකොට යාට හිමින් හැරේ තියෙන සද්ද තියෙනවා මට අදාළ නැහැ වේදනාව වගේකුත් තියෙනවා මැරෙලා නැති බවට අදාළ නැහැ මට දරාගෙන ඉන්න පුළුවන් හිතවිලිත් නැතුව නෙමෙයි කිසි සම්බන්ධයක් නැති ওই හිතවිලි කැලේ තියෙනවා හැබැයි මම ඉන්නේ මෙතන කියලා තේරෙනකොට ඕනේ නම් ඒ සද්දයක් අහන්න ගිය ගමන් මේක මතක නැති ඒ වේදනාව තියෙන කොහෙන්ද කියලා බලපු ගමන් මේක නැතිලා ඒ හිතවිල්ලට හිත දීපු ගමන් මේක නැතිලා ඒක බුද්ධජානනාංශයේ යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පහ හය හත කියන ධ්‍යාන ඔක්කොදෙම මම මේ ඉන්නේ ආනාපාන පළවෙනි ධ්‍යානයේ කියලා ඉන්නකොට කල්පනාවකට හිත ගියොත් කල්පනා නිසාම ධ්‍යානෙ පිරියෙන. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතයි. මේව පවුරු ගන්න යන්න එපා. ධානයෙන් එළියට අවිල බලපන්. ඒකට රූප ධාන වල නෙවෙයි අරූප ධාන වලට ගියාම හොඳට තේරෙනවා මම මේ විෂයාභිමුඛ භාව හිත දී ඇති අරමුණ බලාගෙන ඉන්නකොට හිත දී ඇති අරමුණේ සියල්ල සම්පූර්ණ වෙනකොට වටේ තියෙන අරමුණු පේන්න පටන් ගන්නවා උඩු කුමරු වතුර පිරුණාට පස්සේ ඒක පල්ලයක් උඩට වැක්කේනවා ඉහළ කුඹුරේ වතුර පිරුණාට පස්සේ පල්ලෙහා කුඹුරට ඒක ධර්මතාවය. ඒකට කියන්නේ ඕපනයික කියලා. උපනයනේ ගතියක් තියෙනවා. එචා ධර්මයේ තියෙන ඕපනයික ගතිය. සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිතිකෝ අකාලිකෝ ඒහිපතිකෝ ඕපනයිකෝ. ඉතින් ඒක යෝගාචර කලබල වෙන්න ඕනේ නැහැ. තමන් භාවනා කරන අරමුණේ මේ හුදු සති මාත්‍රාව දිනු කරන යනකොට මිච්ඡා සතිය ගැන දන්නේ කන දැනගන්න ඕනේ මේක ආරම්භය විතරයි. මෙහෙම කරගෙන යනකොට මේ සතිය ඉතිරි පැතිරි වැඩෙනවා. ළඟ තියෙන දේලුත් තේරෙනවා. සමහරට හිරියරයක්. සමහරට හිරියරයක් නෙවෙයි. අද දෙන්නේ වාර්තා කරලා තිබුණා. මේ භාවනා කරගෙන ඉන්නකොට අහල පහල තියෙන දේවලුත් තේරෙන්න පටන් ගන්න. ඒකට සමස්තය බලන්නද අරමුණ විතරක් බලන්න. සමස්තය බලව ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ. Taman ඉස්සරහට ගත්ත 20 අරමුණු කෙරුවා ප්‍රශ්න නැහැ මොකද දැන් සතියේ ලොකු වෙන්න ලෑස්ති. කෙල්ල ලොකු වෙන්න දැන් ලෑස්ති. ඉතින් අපි අර කුල්ලෙන් වහලා ගේ ඇතුලේ තියාගෙන අරමුණේම තියන්න ගියොත් අර සතියේ පැතිරෙන ගතිය සිස්ටම් අප්‍රෝච් එක සමස්ත දකින්න ගතිය ඉන්නේ නැහැ. ඉඳලා හිටලා රස්තිය දොක් ගාලා ආපු දෙන් කෙල්ලන්ට නම් හැබැයි එහෙම දෙන එක හරි නෑ හැබැයි. කෙල්ලෝ විශ්වාස කරන්න බෑ කොල්ලෝ නම් ওই කොහි ගිල්ලාවත් නාවලා ගෙට ගන්න එක විතරයි තියෙන්නේ. මේ මං කියන්නේ කෙල්ල වරත්තු අරින්න කියන එක නෙවෙයි. නමුත් අන්න ඒ වගේ එකක් තියෙනවා කියන්නේ මම මේ හදාන්නේ. කෙල්ලෝනේ කොල්ලෙක් ගමුකෝ අපි ඒක කතාව ඉක්මනට යනවා. ඌ ඉඳපු ගමන් රත්ති අතු ගහලා එනවා. ඉතින් එහෙම කොල්ලෙක් එක දවසක් හැන්දෑවේ මේ මහ වන වනාන්තරේ මේක හැන්දෑ වෙලා බෝතලයක් කඩලා මේ බෝතල් කට්ටක් කරන රවුල කපනවලු. ඉතින් අම්මා හොලතෝ කොහෙද යකෝ යන්න හදන්නේ කියලා. මම එහා ගමට යනවා කිව්වා. යකෝ දැන් කරවල වේගෙන එනවා. යන්න එපා. මුට එහා ගමේ ඉතින් කෙල්ලෙක් ඇති ඉතින්. ඉතින් එහා ඉතින් අම්මා මූ ගානක් නැතුළු මූ රවුල කපනවලු. හමත් කපා ගන්නවලු. අරු රබුල කපනවලු දැන් අම්මට හෙන කේන්තිලු දැන්. දැන් රෑ ගිහිල්ලා සතා සර්පයා ඉන්නවා. මන්තොට දැන් සැරයක් කිව්වා අරු ගානක් නැතිලු. මං යනවා අම්මා ඊට අනෙත්තොට මීහර කදමල අනින්නේ නැනව. තොට කුරුමීම දමල අනින්නේ නැනව කියලා සාප කරාලු. ඵලය යන්නම්ම කියලා මු ගිහිල්ලා. යහනකොට ටික දුරක් යනකොට අනේ කුළුමීමෙක් එනවලු පිඹගෙන. මූහුට දෙලෝ රත් වෙලා කිව්වලු අම්මා කියපු දේ කෝක වෙතත් හිතපු දේ සිද්ධ වේවා කියනකොට මී අර කුළුමී අරග හැරිලා ගියාලු. අම්මා දැන්නට තොට අනේ කුළුමීම අනින්නේ කියලා අම්මා හිතන්නේ අනේ මේකට කුළුමීම මේකෙන් කරදර නොවේවා කියලා. ඉතින් මං කියන්නේ අන්නේ එහෙම කොල්ලෙක් වෙන්න වෙනවා සතිය වැඩෙනකොට. අවේලාවේ ඔය රත්ති අදු ගහලා අනම්මනම් කරන එනකොට දැනගන්න ඕනේ මේ මිච්ඡා සතිය අරමුණේමයි පිට යන්න දෙන්නෙම නෑ ගිය ගමන් කන ගන්නවා ආයේ කණෙන් ඇවිල්ලා ගෙනල්ලා ඇදලා දානවා ඉතින් මෙහෙම කර කර ඉන්නකොට Tamanne දවසක් එයි එහෙම ඉන්න ගමන් සතියට පිට ගිහිල්ලා ආයේ අරමුණට එන්න පුළුවන් කරදරයක් නැතුව අර තිබුණ අරමුණට ඇවිල්ලා එයා වාර්තා කරනවා මම රත්යදුවක් ගහලා ආවා ආනපානි බොහෝම සාන්තව තියෙනවා මගේ හිත පොට රෝන්දයක් ගහලා ආවා වම දකුණ ෂෝක් එකට යනවා ඕක කියව ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය ඇතේ ඒක පුදුමාකාර දක්ෂකමක්. මොකද අපි පුදුම බයයි අරමුණෙන් හිත පිටි ගියොත් කෙලසෙනවා. අරමුණ හිත පිටි ගියම සතිය කැඩෙනවා. අරමුණ හිත පිටි ගම අකුසල් සිද්ධ වෙනවා කියලා ඉතින් අර පටුම ආවදේ තමයි පුරුදු කරන්නේ. ඒක කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. මොකද කවදා හරි අනායාසයෙන් භාවනාව යනකොට යාට තේනවා පොඩි රත්තිය දුවක් ගහලා gedere එනවා. gedere ඇවිල්ලා බලනකොට හොඳට ආනපාන දිගට කරගෙන යන්න පුළුවන්. ඉතින් බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා යන්න ඉස්සර සතිය නම් තියෙන්නේ රත්ති ආදී වරත්වේ යන්න ඉස්සලා ආවට පස්සේ සතිය තියෙනවා වරත්වේ ගියාට රත්ති ආදු ගැහුවට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පව් සියල්ලම අහෝසි වෙනවා. මේක තමයි ditta ධම්ම වේදිනිය වශයෙන් පව් අහෝසි කරන ක්‍රමය. ඒක කරන්න බෑ මිච්ඡා සතියේ. ආරම්භයේදී හරියටම කම්බේ ඇවිදිනා වගේ සතිය පුරුදු කරලා වරින් වර මෙයා එහෙම ඇවිදලා සද්දයක් අහලා හිතවිල්ලක් කරලා වේදනාවක් ඇවිල්ලා ආවට පස්සේ අරමුණීම හොඳට තැම්පත් වෙලා ඊට වාර්තා කරන්න පුළුවන් නම් යන්න ඉස්සර තිබුණු හුස්ම වගේමට ආස්වාද ප්‍රසාර දෙක පේනවා. නැත්නම් යර්ථ ඉස්සර තිබුණා වගේමට මම දකුණේ ඉන්න පුළුවන්. ඉතින් අතරමැද ගිහිල්ලා තියෙනවා කියලා එතකොට අර පිට යෑමෙන් හානියක් වෙලා නැහැ. එතකොට මේ සතිය වරණගන්නේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ පමාදේන කම්පතිටි සති බල. දැන් අප්‍රමාදේ කියන්නේ සතිය පිළිලා අරමුණේ ඉන්න එක. පමාදේ කියලා කියන්නේ අරමුණේ හිත පිටපයින් එක. ප්‍රමාවට වැටිලා. පමා වුණාට කලබල වෙන්නේ නැත්තම් කම්ප වෙන්නේ නැත්තම් එයා පමා වුණා කමන්නේ මට ආපහු ඇවිල්ලා අරමුණේ ඉන්න පුළුවන් බව සාතික කළා කියනවනම් පමාවේ කම්ප නොවෙනවනම් ඒකට සතිය කියන එකට සති බලය කියලා කියනවා. කියන්නේ සතිය දැන් හොඳට සුරල් දාලා නටන්න දාන්න. බෙර ගහන්න දානවා. කස්තිරන් ගහලා නටන්න දානවා. ගිහිල්ලා ඇවිල්ලා වාර්තා කරනවා. අන්න එතෙන්ද ගිය කෙනා වාර්තා කරනකොට එයාගේ කමටහන් වාර්තා ඉතාම කලාතුරකින් තමයි යා රත්ති අදුගේ කතා කියන්නේ. එයා හිතනවා ගුරුනාථ මට දැන් ගහයි. මට බණි මේ හිතුවක්කාර දැන් වලට ගියයි කියලා. ඉතින් ඒක නිසාම කියනවා එහෙම ගිය ගියාට පස්සේ ගියේ ගැන පශ්චාත්තාප වෙන්න එපා. නැවත අරමුණට සතිය ගැනීමේ පියවර ආපහු හිත gedere එන පියවර ටික හොඳට දැකලා වාර්තා කරන්න පුළුවන් නම් ඒකෙන් තහතික වෙනවා හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙලා නැහැ. ඉතින් ගුරුවරයා ක්‍රමසහවිදි හොයනවා පශ්චාත්තාපේ තමයි සංසාරය කියන්නේ. දුක කියන්නේ. ආතතිය කියන්නේ. අසහනය කියන්නේ සතිමත් යෝගාවචරයට වරින් වර අවස්ථාවක් තියෙනවා වැරදුනත් පශ්චාත්තාප වෙන්න එපා. අපි බුදුහාමුදුරුත් එක්ක වැඩ කරන පිරිසක්. මම බුද්ධ පුත්‍රයෙක්. මම බුද්ධ දුහිතෘකාවක්. මට පිට යන්න ඕනකමක් තිබුණේ නැහැ. ඉතී තියෙන කඩප්පුලිකමට ගියාට උකට මම පශ්චාත්තාප වුණොත් හරියට ඒක මං කෙරුවා වාගේ මට පව් සිද්ධ වෙනවා. ඒක ඒ හිතේ තියෙන කඩප්පුලිකම. ඒක නෙමෙයි මම බලන ගියේ හිත ආයෙත්තර කැටකිරිලිකුරු පැටියා වගේ දෙවෙනි සැරේත් පිට ගිහිල්ලා. පියාකුසා එනවා දකින්නකොට මෙයාට පුළුවන් නම් Tamange ආරක්ෂක ස්ථානට එන්න හරියට අර පියාකුසා ගාගෙන එන සද්දේ ඇහෙනවත් එක්කම කායිමත් අහන්නේ දැන් මම මොකද්ද කරන්නේ වම් පාය තියලා ඉදිරියට යන්නේ දකුණු පාය තියලා ඉදිරියට නේ කතා මොකක්වත් නැහැ. ඒක පාරට Tamange ආරක්ෂක භූමියට යනවා. ඉතින් ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා මේ වගේ වෙලාවට දැන් ওই යන පාරේ ওই සාමාන්‍යයෙන් අර මේ යටපොළක කියන එක ඉන්නවා. අඳුරන්න අමාරුයි. ඉතින් මේ කකුල තියෙනකොට සැක හිතුනොත් තියන්න මොහොතකට ඉස්සලා දැක්කොත් දුවන්න ඕනේ වම් පායට පෙරලා තියලාද දකුණු පාය පෙරලා තියලාද කියලා නැකත් කාර්යයක් අහන්න ඕනද කියලා අහනවා. ඒක ශරීරය දන්නවා. ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. මේ මොහොතකට කලින් දැක්කනම් මම මේ සර්පෙකුටත් යන්න ඕන කියලා ඇඟ දුවන හැටි ඇඟ දන්නවා. මේ අම්මා හම්බෙලා ගිහලා අහන්න ඕනේ නැහැ. ගෙදර ගෑණි හම්බෙලා අහන්න ඕනේ නැහැ. නැකත්කාරෙන් ගෙන්නන්න ඕනේ නැහැ. ඒක දන්නවා. ඒ වගේ මං දැන් ඉන්නේ අනතුරේ කියලා දන්නවනම් වහාම තමන්ගේ මූල කර්මත්තාන්ට එන එක කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒක හැමතිනාම උප්පත්තියම දන්න දෙයක්. ඒව උත්සාහ කරන්නේ මිච්ඡා සත්‍ය නිසා. උත්සාහ කරන්නේ පශ්චාත්තාපය නිසා. ඒකයි කියන්නේ නාකි වෙනකන් ඉන්න එපා බොලල්ලා කියලා. පොඩි කාලේ ඔවා ටිකක් ඕනනම් ඔය ටිකක් දෙල්ලක් දාලා පොඩි උන්ට කියලා දෙන්න පුළුවන්. නාකි වුණාට පස්සේ නිකට අල දින අනේ බලන්න ඕ භාවනා කරුවට හිතත් නිච්චන් දුක්ඛන් සංසාරේ මම මේ අනිච්චන් දුක්ඛන් කියලා මෙනෙහි කරලා කමක් නැද්ද කියලා අහනවා අනිච්චන් නෙවෙයි මොනවා කරුවත් අංජබජයි මොනවා කරොත් අංජබජන් මේ වෙලා තියෙන මොකක්වත් දන්නේ නැහැ. මේ තටමනකොට නිවන් දකි කියලා හිතනවා. නෑ ඒක ශිල්පයක් තියෙනවා. සතියේට වැඩේ බාර දුන්නා පස්සේ සතිය හිමීට හිමීට හිතුවක්කාරකම් ටික ටික කර කර දැන් බයිසිකල් පදිනකොට පළවෙනි දවසේ අත් දෙකම අල්ලගෙන හැන්ඩල් එක උල්ලන්න බැරි වෙන්න තද කරලා අල්ලගෙන පදින්නේ. ටිකක් කල් ගියාට පස්සේ බොහොම සරලව අත් දෙක ඉච්චර තදින් දඬු කරන්න නැතුව යන්න පුළුවන්. ඊට පස්සේ තනියටින් යන්න පුළුවන්. තනියටින් අත තියාගෙන තමයි අත් දෙකම නැතුව ඇඟින් ගන්න පුළුවන් මම ගියපාර ඕපාන් කිය වෙලාවේදී එකෙක් ඇවිල්ලා වාහනේ අපි හප්පගෙන ගියා. මට දැනුනෙත් නෑ හැබැයි මේ හප්පනවා කියලා ඒකට කොහොම හරි ඉස්සර මනස නතර කරා. නතර කරලි වල බලනකොට පොඩ්ඩක් බෆර් එකේ වැදිලා ඒ මනුස්සයා තමයි බැඩේ වැරද්ද. ඊට පස්සේ කෝක හදා ගන්න අපි ගාන ගෙවන්නම් කියලා. ඉතින් අපේ එකනක් කිව්ව සංසෝවයිදී මුදල් නෙවෙයි වැඩි තියෙන සිද්ධියක් වුණා. මේ මිනිස්සු යන්නේ ඕමාන් වලින් ඩ්‍රයිවර්ලා මේ අත් දෙකට ටෙලිෆෝන් දෙයක් කරන කකුලේ දණිය තියාගන්නවා ස්ටියරින් වීල් එකේ. දණියෙන් තමයි ස්ටියරින් වීල් එක අපද්දන්නේ. අත් දෙකේම ටෙලිෆෝන්. ඉතින් බස් එකේ යන මිනිස්සුන්ට මරණානුස්සතිය හොන්දට සිද්ධ වෙනවා. ඉතින් අපේ කෙනෙක් ගිහිල්ලා වෙලා මේ මනස කියනවා මේ බස් එකේ ගියලු දැනගත්තලු මේ කකුලෙන් කකුලෙම මේ දණිය තියාගෙන ස්ටියරින් වීල් එකේ අදාන යනවලු. ඊට පස්සේ මිනිස්සු බැහැලා සල්ලි දීලා ටැක්සියක් අරගෙන යනකොට ටික විලක් යනකොට ඌත් ඒ වැඩේ මුළු කරා. ඒකත් අත් දෙකේ ටෙලිෆෝන් දෙයක් තියාන කකුලෙල්ලු පදින්නේ. ඒ මිනිහා අප්ප ගන්නෑ ඒ මිනිහාට ෂුවර්. ඒකට අර වාහනේ යන මිනිහාට බයයි. හැප්පුණොත් බයිසිකලෙත් ඒ වගේ තමයි. බයිසිකලේ පදිනකොට අත් දෙක අල්ලගෙන ගියාට යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සතිය ඉස්සරහට එනකොට ඒ වගේ හැඩ වැඩ දාගෙන යන්න ගියාම ඒ සති බලය කියන මට්ටමට ගියාට පස්සේ එයා හුදුවට බලනවා දැන් මගේ හිත පිට යනවනේ. මගේ හිත රාගෙට යනවා. මගේ හිත සද්දෙට යනවා. මගේ හිත වේදනාවකට යනවා. මේ මගේ ඕනකමට දෙන්නේ මේ කාගේ චේතනාවට දෙන්නේ. කවදා හරි යෝගාවචරයක් අන්නේ පසු බැල්ම පච්ච අපුරේ සංඤ්ඤය කියන එක දාලා පිට ගියා මේ පිට ගියේ මම කියලාද මේ ලස්සන නික්ලේශී අරමුණක ඉඳලා කඩප්පුලිය නොකෑමනා දහපදුර අරමුණකට ගියා. මම නෙවෙයි නම් ඒක කෙඩුවේ මගේ චේතනාව නෙවෙන පශ්චාත්තාප වෙන්නේ ඇයි? පශ්චාත්තාප වුණොත් අකුසල්. ඒ ඒ ඉබේ සිද්ධ වෙච්ච වැරද්ද මගේ මල්ලේ මන් දාගත්තා. මේක බෞද්ධයාට විතරනේ සිද්ධ වෙන්නේ. බෞද්ධයා නිතරම Tamanට දෙස් දී ගන්නවා. බලන්න මම මෙච්චර සිල්ලක පොකේනා මෙච්චර දන් දෙන කෙනා මට සක්මන් කරගන්න බෑනේ අත් පියවර 3 4 යන්න හිත පිට යනවනේ කියලා. ඉතින් ඇහුවත් ඇත්තටම උඹ හිත පිට යවුවද හිත පිට ගියාද කියලා ඒක ෂුවර් නෑ. නෑ නෑ හොඳට බලන්න හිත පිට යන එක වෙන දෙයක්. වෙන කිසි දෙයකින් කර්ම රැස් වෙන්නේ නෑ. බුදුරජාණන් කියනවා චේතනා හම්බෙකවේ කම්මං වදාමි. චේතනාවක් නැත්නම් කර්ම රැස් වෙන්නේ ඇයි කනගාටු වෙන්නේ? ඒ වුණාට අප්පා අපේ අම්මත් භාවනා කරා අම්මටත් ওই ටික තමයි වුනේ මටත් ওই ටික තමයි වෙන්නේ කියලා. ඉතින් කන පින්දම් මිස මේ මේ දඟලන්නේ මිච්ඡා සතියකින් කියලා තේරුම් ගන්න. එහි යනවා කාටත් වෙනවා බුදුරජාණන් වහන්සේත් බුදු වුණාට පස්සේ කන්දක් උඩ විවේකීව භාවනා කරනකොට හිතුණලු මේ රටේ මිනිස්සු රජ්ජුරුවෝ මේ දුප්පත් මිනිස්සයාගෙන් බදු සල්ලි ගන්නවා. පහුව අනේ මනුස්සයාට වේල සරි කරගන්න බැරුව තියෙන. ඒකෙමුත් රජ්ජුරුවෝ බදු ගන්න. බදු අරගෙන රජ්ජුරුවෝ මේ මත්පැන් වලට වියදම් කරනවා. යුද ආයුධ වලට වියදම් කරනවා. වෛශ්‍යාවන්‍ය වියදම් කරනවා. දූර්තිය සඳහා වියදම් කරනවා. රජකම් කරනකොට ඒව නොකර බෑ. අනේ කමක් නෑ රජු රෝමනවා කරත් මේ දුප්පත් මිනිස්සු කෙනෙකුගෙන ඉන්නවා කියනකොටම පිටිපස්සේ එක්කෙනෙක් කිව්වලු ඕක තමයි මං කිව්වේ දුෂ්කර ක්‍රියා කරන්න නැතුව හිටියානම් සුද්ධෝදන රජු රණපතේ රාජ්‍ය වාරණ ෂෝක් එකකට කරන්න තිබ්බනේ. අපිට කොච්චර ඊදඬු පාලන හදන්න තිබ්බද? අපිට කොච්චර මේ ඇල්පන් කඳුළු උල්පන් කඳුළු හදන්න බලනකොට කවුද මේ? මාරමස්සින. මන්ත් දෙන්නම් කිව්වලු මේ මොකද්ද මේ minister without portfolio කියලා කියන්නේ නිලතලයක් නැති ඇමතිවරයෙක් විදිහට මාත් වෙනම් කවලු කැබිනට් එකට. මාරයා. බුදුහාමුදුරන්ටත් එහෙම කල්පනාවල් එනවනම් බුදු වුණාට පස්සේ මේ සර්වඥතා ඥානයත් එක්ක අපිට කල්පනා නැති ඉඳීද? ඒ ආවට අපිට නැවත සතියට ගෙනත් යන්න පුළුවන් නම් ඒකනේ බුදුහාමුදුරු ඉන්න තැන. පශ්චාත්තාපුණා නම් මොකක්වත් කරන්න බෑ. කොරස් කටේවත් අද්දා ගන්න බැරුව යනවා. ආන්නේ විදිහට නැවත ගෙනල්ලා ඒක වාර්තා කරන්න පුළුවන් වෙච්ච දවසේ හිත ගියා ස්වාමීන් මගේ හිත ගියේ සද්දයකට. මං දන්නවා ඒක හිතවිල්ලක් නෙවෙයි කියලා. මං දන්නවා ඒක වේදනාවක් නෙවෙයි කියලා. මං දන්නවා ඒක ආස්වාද ප්‍රසවාසය නෙවෙයි ඒක සද්දයකට ගියේ. මට ඒක ලැජ්ජා හිතුණා, බය හිතුණා නැත්නම් හිතුන්නේ නැහැ. මං සද්දේ ඉඳලා ආපහු හිත ආනපාන ගිනාවා. මං දන්නවා නාසිකාග්‍රේට හිත ගිය නිසා නැවත ආනපානට ආවයි කියලා. මෙන්න මේ විදිහට කලකොලයක් වෙච්චාම හිත නැවත අරමුණට ගැනීම සම්බන්ධයෙන් ස්නායු ශෛලිය සහ මොළය පිළිබඳ වැඩ කරන විද්‍යාඥෝ ලියපු පත්‍රිකාවක් මම කියෙව්වා. එයා කියනවා මේ කැට් ස්කෑනර් එකට MRI කෑන්නේ ස්කෑන් එක ඇතුළට මිනිස්සෙක් දාලා එයා දැන් රූප බලනවා ශබ්ද අහනවද ගඳ බලනවද රස බලනවද කියලා මැෂින් එකේ කියවන්න පුළුවන්. ඒ කියන්නේ මොලේ කොයි කොටසද වැඩ කරන්න කියලා අල්ලන්න පුළුවන්. ඉතින් එයාට රූපයක් පෙන්ලා කියනවා මේක දිහා බලනින්ද. එතකොට පිටිපස්සේ ඉන්න කාමරේ ඉඳලා බලන්න පුළුවන් එයා ඒ රූපෙද හිත තියෙන්නේ කියලා. ඉන්ටපු ගමන් කට්ටියකට සද්දයක් දාලා කලබල කරනවා අනික් කට්ටියට කලබල කරන්නේ නැහැ. පාලක පරීක්ෂණයේ ඉන්න කට්ටිය නිකන් එනවා. පරීක්ෂණයට ලක් කරන කට්ටියට රූපේ වෙන ගමන් සද්දයක් එනවා. ඒකට මෙයාගේ බලන තැන ඉඳලා අහන තැනට මුලී sannivedana මාරු වෙනවා. ඒක ඒ කට්ටිය දිනු කරලා තියෙනවා. ඒකල දැන් බලනවා සද්ද නැතර කරලා කොච්චර වෙලා යනවද නැවත රූප බලන තැනට එන්න. පාලක පරීක්ෂණයේ සද්ද බාධාවක් නැහැ. මේ පරීක්ෂණයට තියෙනවා එතකොට මොලේ එන තමයි ස්නායු ක්‍රියා කරන ක්‍රමය දැන් හිත පිට ගියා මට කියපු උපදේශයෙන් පිට ගියා කියලා දැනගන්න එක සහ ඊට පස්සේ ඉඩ ප්‍රස්තාවක් ලැබිලා කොච්චර වෙලාවක් ගියාට පස්සේද මම නැවතත් මං හිටපු තැනට යන්න ඕනේ කියන මේ ක්‍රියාවලි දෙක මනස අපි ඉපදෙන්නේ ඉස්සලම අපේ ස්නායු ඉපදෙන්නේ ඉස්සලම සටහන් වෙලා ඉවරයි. මට කරන්න දෙයක් නැහැ. මට වැරදිලා තියෙන බව දැනගන්න එක එකක්. වැරදුනට පස්සේ මට දිමුණු ඉඳ ගන්නකොටම කිව්වේ මට රූප බල බල ඉන්න ඕනේ කියලා ආපහු ගන්න එක එකක්. ගන්න කොච්චර වෙලා යනවද කියන එක අපිට උගන්වන්න බෑ කාටවත්. ඒකට කියන්නේ රෙසිලියන්ස් කියලා. පෙරදිච්චාම හැදෙන්න යන කාලේ. සමහරුගේ ඉක්මන් සමහරුගේ ඉක්මන් නැහැ. බුදුචාන්සේ මේක අවස්ථා හතරකට දාලා පෙන්ලා දෙනවා. සරති, විවරති, උත්තානි කරෝති, දේශේති. පිටි ගියා කියලා දන්නෝ. හරියට මොන ගී සද්දයකට කියලා දාන්න. විවරති හොඳට කියලා කියනවා වේදනාවට නෙවෙයි හිතවිල්ලකට නෙවෙයි මූල කර්මත්තාන නෙවෙයි සද්දයකට. කුත්තානි කරෝති අනේ මම මෙතෙක් කල මෙච්චර මේවා දැකලා හිටියේ නෑනේ දැන් මට හොඳට තේරෙනවා හිත ගියේ නොදන්න තැනකට නෙවෙයි දන්න තැනකට මට ආපහු දැන් දන්නවනම් නැගිටලා වැටුණා නම් නැගිටලා අරමුණට එන්න ආවට වැඩක් නෑ කියලා කියන බුදුරජාණන්සේ කාට හරි දේශනා කරන්න ඕනේ මගේ හිත පිට ගියා මම නැවත ගත්තා අන්නේ දේශනා කෑල්ල තමයි ලස්සනම කෑල්ල ඒක කෙරුවට මදි ඒ කාට හරි කියන්න ඕන ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා ආපත්‍ය සිද්ධ වෙච්චාම අපි අතින් නොකලමනා දෙයක් වෙච්චාම අපි ඒක තව භික්ෂුවක් ගාඩ කියලා දේශනා කරනවා. නොක මේ වැඩේ නොකල යුත්තම් මම ඇති වෙලා තියෙනවා මෙන්න මේ ආපත්‍යක් වෙලා තියෙනවා මම ඔබ වහන්සේට දේශනා කරනවා කියලා බාල කෙනෙකුට හෝ වැඩිමාල් කෙනෙකුට දේශනා කරනවා. දේශනා කිරීමේ සුද්ධිය. গিදර කට්ටිය නම් ගවල් වල ඉන්න මේ මේ බයියෝ නම් කටකතන්දර කීකේ අර ගෑණි දන්නේ නැද්ද අරේමලුනේ මෙහෙම නෑ. ඔව් අනේ හරියමයි මේ ඉතින් මේක කයි කතන්දර කියන මිසක්කා කවදාකවත් සුද්ධියක් නැහැ. දේශනාවක් නෙවෙයි කෙරෙන්නේ අරයාගේ මේක කුණු කන්දල්ලා විසිලා. මේක නෑ මේක තමන්ගේම කුණු කන්දල්ලා විසිනා. විසින සතිය ඉන්ද්‍ර කීලයක් වගේ. අන්තිේ පෙන්ලා දෙනවා උඹ ඉස්සර මේවට බය වුණා. උඹ ඉස්සර සාධනයක් උඹට තිබුණේ නෑ. දැන් උඹට බුදුන් ඉන්නවා. දැන් උඹට ධර්මයේ තියෙනවා. වහාම ආපහු එන්න. ඇවිල්ලා දේශනා කරන්න කියනකොට යාට පාපොච්චාරණය වරද හෙලි කිරීම එහෙම නැත්නම් ගොඩාක් දේවල් තියෙනවා අපිට මේ ජීවිතේම අපේ අහිංසකම් පෙන්වන වැඩ. අපේ ජීවිතේම තියෙන ඍජු භාවය පෙන්වන වැඩ තව කෙනෙක් අදහගෙන කියන්නේ මගේ හිත මේ තරම් ජඩයි. මගේ හිත මේ තරම් පාහරයි. මෙන්න මෙහෙම වැඩක් වුණා නැත්නම් මේ වචනයක් කියුණා මෙහෙම හිතක් හිතුණා කියලා. අන්නේ හෙලි කිරීම තමයි අපි ඔය කමඨාන් සුද්ධ කරනවා කියලා කරන්නේ. එහෙම නැතුව මේ අපේ මම මෙහෙමයි මෙහෙමයි කිය කියා තමන්ගේ තණ්හා මාන දිටි වඩන දෙයක් නෙවෙයි වෙච්ච වැරදි සතියට සාපේක්ෂව කියන. ඉතින් යාට එතකොට අර වැරදි වෙනවා. බය නැහැ. මම ශාසනයක ඉන්නේ. මට සතිය තියෙනවා. මං ගිහිල්ලා කියනවා කාට හරි. කිව්වා මේක ඉවරයි. ආන්න මෙතෙන්ට යනකොට පේනවා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සතිය අපි ඒකට ඉඩ නොදී හරියට දෙවටක් දිගේ හරක් දක්කනවා වගේ ගෙනියන්නේ. පහු වෙනකොට පහු වෙනකොට දෙවට නැතුව හරක් යනවා වගේ නිසින් ඉඳ කකා යනවා. බුද්ධජානසී සඳහන් කරන සාමාන්‍ය සතිය කෙතක් ළඟ ධනකොළ කවන ගොපල්ලෙක් කරනවා වගේ. හරක් දිගටම කෙතට යන්න හදනවා. එයා යන්න දෙන්නේ නැතුව වන අතර සහ ළඟ තියෙන තැනක කවනවා. එතකොට කෙතේ වැවෙනව කණ්ඩ හරක කැමති. නමුත් අයිතිකාරය ආවොත් ගන්න. එනිසා එයා හරක් වළක්වනවා. හැන්ද වෙනකම්. ඊට පස්සේ පුත්‍රජානන්සේ සඳහන් කරනවා දැන් ගොවි ඇවිල්ලා අස්වැන්න නෙලා ගත්තා. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ අර මනුස්සයා කිතේ කන්නේ කිතේ කාපන්, අනාතේ කන්නේ වනාතේ කාපන් කියලා හරක් ටික ඔහේ කණ්ඩරලා ඔය පිදුරු මඩුවකට වෙලා විචිලි ලූට් එකක් ගහගෙන ඉන්නවා. අර ඉස්සර වගේ දැඩි ග්‍රහණයක් දැඩි පාලනයක් නැහැ. මේ විදිහට මේ සතිය වැඩෙනකොට එයාට එන විශ්වාසය යෝගාවචර කොට එන විශ්වාසය මේ සාමාන්‍ය ප්‍රසාද සද්ධාව නෙවෙයි ඔය කතා කරන්නේ. එහෙම නැත්නම් මේ ඕකප්පන සද්ධාව කියන්නේ වරින් වර සතිය පිටින සද්ධාව නෙවෙයි. සමස්තෙම තේරෙනවා වැරදෙන එක මනුස්ස ගතියක්. පශ්චාත්තාප වුණොත් උබපායි. පශ්චාත්තාප වෙන්න නෙවෙයි මං සතිය වඩලා තියෙන්නේ. මට තියෙන්නේ මේ වෙච්ච දේ ප්‍රමාණ කරලා මෙහෙම වුණේ කියලා කියලා ඒකට කල යුතු පිළියම් කරලා නැවත සතිය පිටන එක. ඉතින් බුද්ධ ඥානසේ වැඩ ඉන්න කාලේ ඔය මේ සංක ධම්ම සූත්‍රයේ සඳහන් කරනවා ගාමිනී අචිබන්ද පුත්ත ගාමිනී මං හිතන්නේ නම අපි කෙටියෙන් තියාග ගාමිනී කියලා. ඇවිල්ලා බුදුරජාණන්සේ ඉදිරියට එනවා. එයා නිගණ්ඨනාත පුත්තගේ ගෝලෙක්. කියන්නේ අපි නෝ වෙන නිකායක වෙන ශාස්ත්‍රුන් වංශනවා. ඉතින් ඒ කියන්නේ බුදුරජාණන්සේ බොහොම සාදරව බාර අරන් කියනවා මේ ඔබලාගේ ශාසනයේ සීල ශික්ෂාව කියලා එකක් තියෙනවා. කාය වචන දෙක හික්මනවාද ඔය එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ සාසුන් වහන්සේත් අපිට සීල ශික්ෂාවක් කියලා දෙනවා එතකොට අහනවා අනේ මට හරි ආසයි දැනගන්න ඒ ඔබගේ සාසුන් වහන්සේ ඔබට උගන්වන ශ්‍රාවකයන් උගන්වන ශික්ෂා යා කියනවා එතකොට ස්වාමීන් වහන්සේ අපේ සාසුන් අපිට කියනවා සතුන් මරන්න එපා සතුන් මරුත් ඒකාන්තෙන් අපාය යනවා හොරකම් කරන්න එපා හොරකම් කළොත් ඒකාන්තෙන් අපාය යනවා කාමීත්‍යචාරය කරන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් පානය කරන්න එපා කියලා මේ පන්තිල් පදමයි කියන්නේ මේ අපිට විතර බුද්ධියට දින්න වෙලා නැහැ පන්තිල්. ඒතකල කියනවා යම් යම් යම් බහුලං යම් බහුලං කරේ කරෝති තත්ථාය නෙය්‍යති. යමක් යමක් අපි වැඩිපුර කරනවාද ඒ අනුව අපේ අපාගමන තීන්දුව වෙනවා කියන්නේ. යම් බහුලයි යම් බහුලං කරේදී තතත්තාය නෙය්‍යති. සත්තු මරණ කෙනෙක් නම් සත්තු මරණ අපායට යනවා. වරකම් කරන කෙනා ඒ අපායට යනවා කියලා. ඒකට බුදුරජාණන්සේ ආනන්ද හැමතුරන්ට කතා කරනවා ආනන්ද ඔය කියන න්‍යාය හැටියට එක එක්කත් අපාය යන්න බෑ. මොකද අපි නිතරම දවසේ පුරාම සත්තු මරමින්නේ නැහනේ. බහුලව කරන දේ හැටියනේ අපාය යන්නේ. සත්තු මරන මිනිසෙක් වුණා දවසට හත දෙන්නෙක් මරાવી වැඩි වෙලා සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන මිනිසයා දවසම හොරකම් කරන්නේ නැහනේ. කාමීත්‍යචාරය කරන මිනිසයා දවසම කාමීත්‍යචාර කරන්නේ නැහනේ. වෙන්න බෑ කියලා. එතකොට අර ආශිබන්ධ ඔළුව පාත් කරගන්න. යමක් කමක් බහුලව කරන්නේද ඒ අනුව අපායට යනවා නැත්නම් ඒ අනුව ගතිය තීන්දුවන අපි බොහෝ විට පව් කරන්නේ අපි අර කරන පව අයියෝ අනිච්චන් දුක්ඛං සංතාරේ බල්ලෙක් මැරලා මහපාරි කියලා ඒකම සමාදන් වෙනවනම් කරපු පව මුද්‍රන් සඳහන් කරන ඒ කාන්තෙන් අපායි කදාහචි කරහචි ලෝකේ උප්පජ්ජේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ආනන්ද කලාතුරකින් මේ ලෝකේ සම්මා සම්බුද්ධ ජානනාංශේ පහනමක් පහළ වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා ශික්ෂාවක්. ඒකේ ඒ වගේ පෞකාරින්න ගල් ගහන ශික්ෂාවක් නෙවෙයි. තම යමෙක් දන්නවනම් මම සතෙක් මරුවයි කියලා. එයාට තියෙන්නේ ඊට පස්සේ ඉන්න අනිකුත් සත්තුන්ට මෛත්‍රී කිරීම බහුලව කරලා අර කර්ම කරපු සතුම් මරපු කර්මය ගෙවල යන තරම් අබේදානෙ දෙන්නේ කියලා. බුදු කෙනෙක් කතා කරලා කියන අසෙක් මරන්නේ. පාපා යනවා. හැබැයි මම ඉන්නේ තෝ ඒකාන්තෙන් අපාය යනවා කියලා ඌට මේ පව්කාරයට ගල් ගහන්න නෙවෙයි. උඹට මම කියලා දෙනවා ක්‍රමයක්. උඹට සංවිගයක් පහළ වෙලා තියෙනවා නම් අනික් මිනිසුන්ට වැඩිය. ඔබ සතෙක් මරපු නිසා මෙන්න පුතේ කරන්න තියෙන වැඩි. කියලා බුදුහාමර ප්‍රතිපදාවක් දෙනවා. මේ මිනිස්සයා බුදුන් අදහනවා නම් මේ මිනිස්සයා මේ කියන ධර්මයේ අදහනවා නම් එයාට ඒක ගැලවෙන්න ඕනේ නම් එයා සංඝරහන්සේ නමක් වෙලා සීලයක් ගන්න මොකද්ද සංස මං කරන්නේ ඊට පස්සේ පුළුවන් තරම් අපේ දාන දෙන්නේ. ඉතින් දැන් දවසක මෙයා අපි නිකන් හිතමු තරාදී වගේ මේ පැත්තේ අකුසලෙ තිනවා කුසලෙ වැඩි උණයි කිය දවසකට ආවයි කියලා. බහුල කරගෙන දිගටම මෙයා අබේ දාන දෙමින් යනවනම් යාට සතුටක් ඇති වෙනවා. අනේ මේ ඉස්තර දකින් දකින්න සත්තු මරමරා හිට මම දැන් ඒක සංවේගයට තියාගෙන සත්තුන්ට අබේ දෙන්න පටන් අරගත්තා මේක කොච්චර කොච්චර සැප එළවෙන දෙයක්ද කියලා මේ මෛත්‍රිය අබේදාන ඉක්මවපු ගමන් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කන්දක් උඩට ගිහිල්ලා හග්ගෙඩියක් පිම්බොත් ඒක සීසීකට පැතිරලා යනවා වගේ මේ මනුස්සයාගේ මේ මෛත්‍රී අදහස ලෝකේ සෑමතන පැතිරලා යනවා කිය. එයාට මෛත්‍රී පතුරවන්න හේතුව කරපු අකුසලේ බුදුහාමුදුරුවෝ අකුසලයට තෝනදකින් තුනදකින් කියන්නේ නැහැ. උඩ මේ වැඩේ කරපන්. කවුරු හරි කිව්වොත් මම බරවත විතර හොරකම් කළා තියෙනවා. හරි. දන් දීපන්. තම සතු අතු දීපන්. ඉවර වෙනකන් දීපන්. මේක බුදුහාමුදුරෝ කියනවා දේශනා කරනවා. තමන් හකුස හම් හොරකම් කරුවට වැඩිය දීමෙන් මේක නැති කරන්න පුළුවන්. හැම අකුසලයකටම පුළුවන්. එතකොට යා බුදුන් පහළ වීම සතුටු වෙලා පවක් කරපියක් ගැන එක පැත්තකින් හොඳයි කියලා හිතනවා. දැන් මම දන්නේ අඩුවානේ ධර්මයක් තියෙනවායි කියලා. වැඩේ කරන ගියාට පස්සේ පව් කරන එක දිවි ලෝක යනවා. පින් කරන එක අපාය යනවා කියලා බුදුහාමුදුරු කියනවා. කියනවානේ. ඒ පව් කරපු බව ප්‍රමාණය දැනගෙන ඒක පිළියම් කරවුවට පස්සේ ආට ඒක විනෝදාංශයට එනවා අනේ මම පරණ කරපව් වලටත් එක්ක දිග්ගටම අබේ දාණේ දෙන්න ඕනේ. දිගටම දාහනේ පවත් ගන්න ඕනේ. දිගටම කාම වස්තු වලට අරස්සාව දෙන්න ඕනේ. වචන කතා නොකර බුරුකේලන් හිස්සදින අරසා වෙන්න ඕනේ. මත්පැන් බොන්න තියා නිතරම අවදියෙන් මදේට ප්‍රමාදයට ලක් වෙන්නේ නැතුව අප්‍රමාදී වෙන්න ඕනේ කියලා ඒ ගැම්ම ඒ ඒ සංවේගයේ ගත්ත මිනිස්සයාට අපි බුද්ධ පුත්‍ර කියලා කියනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා. අනේ බලන්ඩකෝ මගේ අතින් සතෙක් මරණනේ අයියෝ කිය කියා මේකම කනපින්දක් ගහනවා නම් එක සතෙක් මරුවත් අපායයි කියලා බුදුරජාණන් කියනවා. මොකද අකුසල් සමාදානේ. මිච්ඡා දිට්ඨි. ඉතින් අපිට ලැබිලා තියෙන මොන තරම් වටින අවස්ථාවක්ද අපේ අම්මලාට තාත්තලාට ලැබුණේ නැහැ මෙහෙම එකක්. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ හොඳයි මම මෙහෙම කරලා තියෙන දැන් මම සතිය වඩනවා. ඔය සේරම යන්න. සතුම් මරපුවා හොරකම් කරපුවා කාමීත්‍යචාරය කරපුවා බොරු කේලම් හිස් වචන පරිස් වචන සුරාමේ කරපු සේරම ගෙවිල යන තරම් උදේ ඉඳලා හැන්ද වෙනකම් සතිය වඩාන යනකොට සතියට එනවා ලකුණක් පෙරදැක්මක් ඒකට කියනවා අදිමොක්ක චෛතසිකය කියලා. තමන් පිරිසුදු වෙන බව තේරෙන්න පටන් ගන්නවා. මං ඉස්සර වගේ සත්තු මරන්නෙත් නෑ, මරවන්නෙත් නෑ, මැරුව දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. හොරගම් කරන්නෙත් නෑ, කරවන්නෙත් නෑ, කරවූ දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. කාමීත්‍යතර කරන්නෙත් නෑ, කරවන්නෙත් නෑ, කරවූ දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. බොරු කේලම් ඉස්සචන පරිසචන කරන්නෙත් නෑ, කරවන්නෙත් නෑ, කරවූ දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. මත්පැන් පානය කරන්නෙත් නෑ, කරවන්නෙත් නැහැ ජීවත් වෙන්නේ නැහැ. ඒකට තියෙනවා ආජීවයේ සුද්ධ වෙන්න පටන් ගන්න. ඉතින් ඒ ආජීවයේ සුද්ධ වීම අතින් බලනකොට අපි උපසම්පදා වෙනකොටම අපේ හිතපු ලේකම් හාමුදුරුවෝ කියනවා මේ යෝගාශ්‍රම සංස්ථාවේ හැදීම නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේලා දුරදික බලලා අපිට මේ අරන්නේ ඉනොඩ පව් කරන්න බෑ. පව් කරන්න අවස්ථාවක් නැහැ. දීලා නැහැ හැමදේම ළඟට ගෙනත් දීලා තියෙනවා. උඹලට තියෙන්නේ සතිය වඩා ගනි, සතිය පරිස්සම් කර ගනි. ඒකට ඔක්කොම ගෙවෙනවා. උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා කවි පොතේ තියෙනවා. මම කියනවා උපන්දාසිට කරපු පව් නැත සතිය පිහිටපු මේ ක්ෂණේ. සියලුම පව් කොච්චර කරලා තිබ්බත් බුරුම් පණ්ඩිස්වාංශ කියනවා සංසාරේ පුරාවට කරගෙන ආපු මෝහ පටල එක සති චිත්තක්ෂණේ අලකොල්ල ලන්දක් ඇති ගන්න කඩුවක් වාගේ කපලම දාන. ඉතින් ඒ සතිය එනකොට යාට පෙරදක්මක් එන්න පටන් ගන්නවා. මම මේ මේ අකුසල් කරලා තියෙනවා. මට දැන් මේ හම්බුනේ හොඳ ගුරුවරයෙක් හොඳ ධර්මයක් මම මේක කරගෙන යනවා කියනකොට ඒක තැනකදී තේරෙනවා. ඒක සුද්ධ වෙනවා විතරක් නෙවෙයි මේ තිබ්බ එක දිගේ යනකොට manussත්වයේ ඉක්මවල අති මානසික අධිමානසික මානසික ශක්තිය එන්න පටන් ගන්නවා. සතියෙමත් එහෙම නැත්නම් අශෝක රජුරවන්ට චණ්ඩාශෝක රජුරවන්ට ධර්මාශෝක වෙන්න හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් දුට්ටගාමිනීට මුළු ලංකාවම රජ කරන තරම් දක්ෂ රජ කෙනෙක් වෙන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් 999ක් කපපු අඟුලිමාලට මහේශාක්‍ය මහරහතන් වහන්සේ නමක් වෙන්න වෙන්නේ මෙන්න බුද්ධ ශාසනය කියන එක. ඉතින් අපි මේ සතිය ඒ මට්ටමට ආවට පස්සේ අපිට තියෙනවා පොඩි කාලේ වදපු සතිය ඒ නේද ධන ගාන සතියක් වනු ගානසකමක් නැහැ. කමක් නැහැ. කරගෙන කරගෙන කරගෙන යනකොට මේ සතිය අතු ඉති විහිදිලා මල්පැල් වැවිලා එනකොට තේරෙනවා මේ බුද්ධ ශාස්ත්‍රෙ ඔය කිව්වට පරණ වෙලා නැහැ. අවුරුදු 2600ක් ගියාත්. අපිට මේ දඹදිව යන්න ඕන ගමන් නැහැ. ගියාට ගමන් නැහැ. ඔය ටුරිසම් කරන කට්ටියට කීයක් හරි හම්බෙන්න එපා. ඒ දවස්වල කට්ටිය දිගටම යනවා දොළු කන්දේ. බලනකොට මේ ප්‍රයිවට් බස් කාර්යෝ දාපු ගහන් ගහන් ගැටයක් තියෙනවා. මම අපි පැවිදින කාලේ වෙනකොට අම්මා දොළු කන්ද කිව්වෝ රැස්වි දෙනවා. ඒ දවසේ මම යනකොට පාරයිනේ මම යනකොට නම් තිබුණේ නැහැ. ඉතින් ඇත්ත කතාව කියන්න එපා. පිදුරු කන්දක් ගැට ගහලා ඒකේ බෝඩ්යක් දාලා තිබුණලු මේ පූගොඩ හරිය දොළු කන්ත යන ආයත කියලා. මේකත් කාලා ඵලයන් කියලා. ඉතින් ඒ වගේ ඔය දඹදිව යන කට්ටියගේ වන්දනා ගමන් කාර්යෝ එව්වට බණ කියනවා. නමුත් මේ ඔක්කොම මෙතන තියෙන්නේ. මේ මම දැන් මෙතන කියන තැන. ඉතින් මේ විදිහට සතියට සතිය තියෙන යථාර්ථය නැත්නම් සතිය තියෙන පුළුල් අර්ථය සතිය තියෙන ඒ පූර්ණ ශක්තිය තේරුම් අරගන්න ආරම්භයේදී අපි කරන්නේ බොහෝම පුංචි සරල ක්‍රියාවක්. ඒ ක්‍රියාව වැඩෙනකොට ඒ තුල අපි ළඟ පරිචයක් ඇති වෙනවා. අපි තුල ගැම්මක් ඇති වෙනවා. අපි තුල ජවයක් ඇති වෙනවා. ඒ ජවය කසක වෙන්නේ ඉතාමත්ම හිමීට. painfully slow. ඉජිපිටේ ලෝකෙ තියෙන ඉල්ලුම සැපෙම නීතිය හැටියට අපිට හිතෙන අයියෝ ප්‍රතිඵලයක් නෑ අප්පා කොච්චරද භාවනා කරලා තාම හිත පිට යනවනේ. තාම ඇවිදින කොටත් නිදිමත එනවා. ඉඳගෙන ඉන්නකොට නම් කමන්නේ නෑ. වෙන්නටත් වැඩිය කේන්ති යනවා. කහින කොටත් තරහ යනවනේ දැන්. වහින කොටත් තරහ යනවනේ දැන්. කී කිය අර අර මේ තතිය දියුණු වීමේ ලක්ෂණ ටික ඔක්කොම අනිත් පැත්ත හරවගෙන දඟලනවා. ඒ මොකද මිච්ඡා සතියක් වර්ණ කරලා තියෙන්නේ. ඒ ආදුනික සතියේ අර්ථකතනය ඔය සති බලයට යනකොට දෙන්න බෑ. ඊට පස්සේ ඒක සති බොජ්ජංග වෙනකොට බුදුජානකී සති බොජ්ජංගංකෝ ආනන්ද නැත්නම් අපි ප්‍රාවුල් මහකාශ්‍යප මහරතන කිව්වා භික්කවේ භාවේත විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං පටිනිස්ස කාණුපස්සී භික්ෂුව දැන් සතිය වඩපන් ඒ කියන්නේ මේ බල සතියේ බොජ්ජංග සතියක් වෙනකොට විවේකීව වඩන්න. මොකද්ද විවේකී වඩන්න කියන්නේ? සතිය නෑ කියලා කලබල වෙන්න එපා. සතිය නැති වෙන වෙලාවක් මේකට අවශ්‍යයි. සතියෙන් ඉඳලා බලන්න දැන් අපිට සතියේ ඉන්න වෙලාවේදී අරමුණ එහෙම නැත්නම් අරමුණේ සටහන් ආකාර නෙවෙයි දැන් මට සතිය නෑ කියලා තේරෙනවා. ඒක ලොකු දෙයක් නේ. දැන් මට සතිය නෑ කියලා. එතකොට කලබල වුණොත් විවේකේ නැති වෙනවා. කලබල වුණොත් ආතතිගත වෙනවා. කලබල වුණොත් අසහනකාරී தත්වයකටපත් වෙනවා. ওই කමඨාන් සුද්ධ ගන්න හැම එකකදී බලන්න සයන්ස් වලට තව ඉක්මනට යන්න පොඩ්ඩක් පාර කියලා දෙන්නකෝ කියලා. මේ මේ යන ඉස්තිරික සොලෝ වැඩි අන්තිම බස් එකේ වගේ යන්නේ අනේ පොඩ්ඩක් තව පොඩ්ඩක් වැඩි කරලා මොනවා හරි කියන්නත් එපා ඇති. එහෙම නැත්නම් අහනවා මේක හරිද වැරදිද කියලා. ඔන්න ඕක තමයි අර විවිකිය වඩන මනසට සතිය තියෙන්නේ හොඳයි නැත්තේ හොඳයි. දෙයන්සේ දේශනා කරනවා අලද්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති. උභයේ නේව සෝතාදී රුක්ඛංග පතිවත්තති. ගහක් ළඟට යන මිනිස්සෙක් එතන පළතුරක් ඇති කියලා හිතාගෙන යනවා. බඩගින්න යන්නේ. පළතුරු නැහැ. පළතුරක් තියෙනවනම් හොඳයි. පළතුරු නැත්තම් ඒත් හොඳයි. එයා ගහෙන් හැරිලා ඉනවා. දැන් පින්නපාතේ වඩන හාමුදුර කෙනෙකුට ගෙදරකට ගියාට ඒ ගෙදර බැඳිලා නැහෙනේ. අවසරයි සෝංශ පොඩ්ඩක් නතර වෙන්න බත්තන් දබ්බේ දාන්න කියලා බත්තන් දබ්බේ දෙනවා. එයා පැත්තේ ගෙදරින් කියනවා අච්චම් බන්තේ කියලා සෝංශ අපේගේ ඉක්මොල යන්න අද දෙන්න බත්තන් දක් නැහැ. හොඳයි. අච්චම් බන්තේ කිව්වත් බත්තන් දුන්නා වගේම තමයි. අපිට මේ බත්තන්ට දීපු අය සෙරුවන් සරණයි බත්තන්ට නොදීපුවට අනේ හින ගහන්න එපා. ඒව නෑ. එහෙම කියන්නේ නෑ. හම්බුණත් හොඳයි හම්බුණ නැතම බුරි ආන දුන්නත් හොඳයි ඉන්දියාප්පන් දුන්නත් හොඳයි. පින් බෙදන්න හැඳි දෙකක් ගෙනියන්නේ නෑනේ. එක හැන්දෙම තමයි තුකියෝ තුකියෝ. ආන්නේ වගේ මේ සතිය ඇතත් එකයි නැතත් එකයි කියන තැනට ගන්න පුළුවන් தත්ත්වයට ආවොත් ඒක මේ වගේ වැඩමුළුවක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ බැරිත් නැහැ. අන්න එදාට යාට තේනවා සතිය කියන්නේ කරදරයක් නෙවෙයි. මේ සතිය කියන්නේ ඇහැට වැඩිච්ච කුණක් නෙවෙයි. එහෙමනම් මේ සරුවඥාන්ස අපිට දීලා තියෙන කරදරයක් නෙවෙයි. නෑ එහෙම ගන්නෑ. මේ හැම එකටම සතිය තුල උත්තර තියෙනවා. ඒ වගේම විවේක නිශ්චිතං විරාග නිශ්චිතං සතිය නැති වෙලා යන වෙලාව දකින්නවනේ අපි. දැන් මම සක්මන් කරනකොට ඔන්න රූපයක් දැක්ක සතිය කැඩිලා යන වෙලාව. මේකට කලබල නැතුව බලන්න මේ සතිය ඇති වෙනවා හොඳ නම් නැති වෙන්න එපාය. දැන් අපි මෙහෙට එනකොට අපි නෙමෙයි අපේ ආදිමුතුමිත්තෝ මේ කුවේණි හිටියලු අර චක්‍රේ කරකෝ කරපා. විය වියා. ඉතින් විජය රජු ආපු ගමන් පෙම්බැන්දා. අම්මා දෙන්නම් මැනිකට සාරි දෝනේ මැනිකට බලලු දෝන ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා කුවේණි අරගෙන කුවේණි ලව්වා සේරම හිටපු කට්ටිය කැති ගෑවුවා. පාහර වැඩක් කරේ. බාහිර වැඩ. ඒගොල්ල ගෝවින්දික බලන්න එළියට යන්න කියලා ඒතර ළමයි දෙන්නේ කම්බෙලා. එළවල දැම්ම කැලියට. මේගොල්ල රාජ්‍ය පිහිටෙව්වා. මෙහෙම තමයි අපි රට ඇල්ලුවේ. දැන් අපිට ගහලා මේ රටෙන් එළවන්න නැති වෙයි කියලා කාටද නීතියක් දෙන්න පුළුවන්? තොපිට ඕක හොඳ නම් තොපිටත් ওই ටික වෙයි. අපිගෙන එහෙම බෑ. මේක සිංහල බුද්ධාගම රට. මේකේ අපීය සංස්කෘතිය හැදුවේ. අනේ අපි ඉන්නේ ඉස්සලා හොඳ සංස්කෘතියක් තිබිලා තියෙනවා. රෙදි වැඳගෙන රෙදි වියාගෙන රෙදි වියන සංස්කෘතියක් තිබුණයි කියලා කියන්නේ පොඩි සෙල්ලමක් නෙවෙයි. කොළාතු වලින් වහගෙන ඉඳලා නැහැ. ඉතින් මේ සංස්කෘතිය අපි විනාශ කරා නම් ඒ වෙලාවේදී අපි රාත්තල් ගන්න බැලුවේ නැහනේ. ඒක වෙන්නේ වෙන්න පුළුවන්. ඒ වගේ අපි ආශාවෙන් වඩන සතිය නැති වෙන්න පුළුවන්. විරාග වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී කලබල වෙන්නේ නැතුව ඒකට සතිය වඩන්නේ සතියත් අනිත්‍ය ධර්මයක් නැති වෙනවා. ඒක දැකලා බලන්න ඉන්න පුළුවන් නම් හරියට කිසා ගෞතමින්ද තමන්ගේ දරුවා අතේ තියාගෙන දරුවගේ පණ යන හැටි බලන් ඉන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව නයික් ගහලා තියෙනවා විස වදිනවා දරුවා නිල් වෙලා මෙයාට හිතා ගන්න බෑනේ මේක නැති වෙන්න බෑ මගේ දරුවා පළවෙනි දරුවා මේක නොතිබුණ මේක හම්බෙච්ච නිසා තමයි මගේ ගෙදර මාමලා නැන්දමලා මට සැලකුවේ දැන් මම ආයෙත් කිට්ටු ගෑණි කියලා මං කොන් කරනවා දරුවා මැරෙන්න බෑ දරුවා මැරිලා මේ අද්දකේ තමන්ගේ දරුවා මරනවා දකින්න අම්මා කෙනෙකුට බෑ. ඒ වාගේ තමයි හදාගත්ත සතිය නැති වෙනකොට විරාගය වෙනකොට රාගය නෙවෙයි වෙනකොට සතිය මේ භාවනා කරනගෙනම අරමුණ තබා වෙන අරමුණකට යනකොට මේක දිහා බලන්න පුළුවන් නම් විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං සතිය නිරෝධේ අදී ඇති වෙන අපි කොච්චර සතුටින් බාර ගන්නවද නමුත් මේ සතිය කියන්නේ නීත්‍ය සුඛ සුභ ආත්මීය දෙයක් නෙවෙයි මෙයක් යනවා ගියාට එනවා. හුස්ම නැති වෙනවා ආයෙනවා. සද්ද නැති වෙනවා ආයෙනවා. වේදනාවක් නැති වෙනවා ආයෙනවා. මේ වාගේ සතිය ඇති වෙන නැති වෙනවා දිහා නිරෝධ නිශ්චිතව. කයානුපස්සයෝ වයානුපස්සයෝ නිරෝධානුපස්සයෝ බලනවා කිව්වහම අර ආධුනික කෙනාට ඒක ගැලපෙන්නේ නැහැ. එයා බලන්න ඕනේ දිගටම එක දිගට සතිය පවත්වනවා කියන හැඟීමෙන්. හුදුවට දිනුනොට පේනවා මේ ඇති වෙන සතිය ඇති වෙනවා නැති වෙනවා. ඊට පස්සේ වොස්සග්ග පටිනාමේ පුස්තක පරිණාමය කියලා කියන්නේ අපි එකට රිංග ගන්නවා කියන්නේ අනිත් එක නැති වෙනවා. ඒක නිසා සතිය අරමුණට ගියොත් ලෝකය අමතක වෙනවා. ලෝකෙට හිත ගියොත් අරමුණ නැති වෙනවා. මේක ධර්මතාවයක්. මේ මගේ සතිය දුර්ලකමක්වත් මට විච්ච වුණීමක් නෙවෙයි. ආන මේ විදිහට මේ කටයුත්ත පටිච්ච සමුපාදයට දාලා මේ කටයුතු අන්‍යෝන්‍ය ප්‍රත්‍යයට දාලා කල්පනා කරන්න වෙන්නේ යෝගාවචරයා සතිය අටපොලක වරණගා ගත්තට පස්සේ සතර සතිපට්ඨානේ සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංග එතකොට සම්මා සතිය බවටපත් වෙනවා. එයාට තියෙනවා සතිය ඇතැයි නැතැයි කියලා සැලීමක් නැහැ. අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන්න විවේක නිසිද්ධා විරාග නිසිද්ධා නිරෝධ නිසිද්ධා මොසග්ග පරිණාමයෙන් උපේක්ෂා සම්බොජ්ජංගයත් ඒ විදිහට වඩන්න කියනවා. උපේක්ෂා වෙන්න කියනවා වඩන සතිය හරි ගියා හරි ගියේ නැහැ. හදපු සතිය නැති වුණා ආපහු එනවා. මෙන්න මේ ධර්මතා දිහා බලනකොට ඒ මට්ටමට යනකම් අපි මේ සත්‍ය කියලා අඳුනගෙන තියෙන්නේ පොඩි පොඩි වැරදි සහිතව. අර්ථකතන දෝෂ තියෙනවා. එහෙම නැත්නම් මිච්ඡත්ත තියෙනවා. ඒ මිච්ඡත්ත ඒ මිච්ඡත්ත හැලෙන්නේ සති මාර්ගයේ ගමන් කරන කෙනාට විතරයි. මිච්ඡත්ත හලපු සත්‍ය සුපර් මාකට් එකේ ගිහිල්ලා ගන්න නෑ. කොතනකින් හරි පටන් ගන්න ඕන. බයිසිකලේ යන්තම් අත් දෙකම අල්ලන්න පදපු කෙනාට තමයි දවසක සැහැල්ලුවට අත් දෙක තියාන පදින්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒකාතක් අත ඇල්ල පදින්න පුළුවන්. ඊට පස්සේ තමයි ඕන්නම් තල්ල කඩා ගන්න ඕන්නම් අත් දෙකම තැල්ල යන්න පුළුවන්. මේ කවුරු හරි කිව්වොත් මට පාඨමාලාවක් කිලින්ම අත් දෙක අතහැරලා පදින හැටි උගන්වන්න කියලා. පාඨමාලාව පැත්තක දාලා කන රත් වෙන්න දෙයක් ගහන්න ඕන. ඒක අනුපිළිවෙලෙ යන්න ඕනේ. හැබැයි දැනගන්න ඕනේ මේ පටන් ගන්නකොට අත් දෙක මිරිකලා අල්ලගෙන ඉන්න එක නියමම ස්වරූපේ නෙවෙයි නම් එතන තමයි පටන් ගන්න තියෙන්නේ. එතකොට එතන ඉඳලා අර අත් දෙක අතහැරලා යන තැනට යනකම් අපේ කර්මනි භාවයක් වැඩෙනවනේ. අපේ කාර්යක්ෂම භාවයක් වැඩෙනවනේ. ඒක වැඩෙන්නේ නිහතමානී කෙනාට විතරයි. ඒක වැඩෙන්නේ අවංක කෙනාට විතරයි. ඒ අවංකකම ඒ නිහතමානීකම උප්පත්තියම අපි ළඟ තියෙනවා. මේ අතරමඟදී අපිට ආපු මේ ඔලොමොල ගතියක්. මොකක් නිසාද? ලාභ සත්කාර සම්මාන තිලෝක ලැබීම නිසා. අපිට මේ සරලකම දරා ගන්න බෑ. නම හොඳට හිතනද එම අපිට හිතමු අපිට දරා ගන්න බැරි විදියට ඔලමල ගතිය ආවා මාන්නකාර ගතිය ආවා කියලා බුදුහාමුදුරුව ඉස්සරහ අපි කවුද කියලා හිතන්න. මේ සියල්ල දැක්කා සියල්ල දත්ත උත්මේක ඉස්සරහ අපි කතා කරන්නේ අපි ගිහියන් ඉස්සරහ අපිට පඬිතුයෝ වගේ ඔලමල නැතුව කතා කරාට බුදුහාමුදුරුව ඉස්සරහ අපි කවුද? ඒ තරම් පාරමිතා පොත උත්මේක නෙමෙයි අපිට මේ බණ කියන්නේ. කාටවත් ඇවිල්ලා ගහපා දෙන්න බැරි කෙනෙක්. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ බුදුන් ඉදිරි පිට උඹයි මායි දෙන්නම එකයි. අපිට සතිය තියෙන කෙනා නැති කෙනා ඒක නිසා දේශනා හමාර කරන්නම යන්නේ සතිය වඩන කෙනා සතිය නොවඩන කෙනෙක් පහත් කළ සලකන නම් තුච්චයි බාහරයි අසප්පුසයි. සතිය වඩන කෙනෙක් මං විතරයි සතිය වඩන්නේ. මම මේ කොච්චර පින් කිරුවත් ස්වාමීන් වහන්සේ අපේ ගෙදර මිනිහට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ කවදාකවත් පන්සල් යන්නේ නැහැ කියලා අර මිනිහාගේ පිටේ තියලා තමයි කපන්නේ. අසප්පුරිසයි බාහරයි ඒ මිනිහා මේ ගෑනට වැඩි සතිය වඩන්න ඉඩ තියෙනවා හෙට වෙනකොට. මං නම් කරන්නේ එහෙම අර විටිපස්සෙන් අස දාලා ඌ අරගෙන ගෑනට වෙන ඕම් බලාපන් උඹ බෑ කියු මිනිහා ඕම් තතිය වඩනවා කියලා මයිල ජීවිතේ තියෙන අනන්ත අප්‍රමාණ ඒකට නිදර්ශන. ඔය කවුරු හරි සිල්වන්ත නැහැ කියලා, කවුරු හරි දන් දෙන්නේ නැහැ කියලා, කවුරු හරි බුද්ධ වන්දනා කරන්නේ නැහැ කියලා, කවුරු හරි සතිමත් කරන්නේ නැහැ කියලා, කවුරු හරි පහත් කළ සැලකුවොත් උන්දට සුගතියක් නැහැ. ඒකට ඔලොමලකම කියන අපි හිතන්නේ අපිත් ඔහොම කාලයක් ඉඳලා තියෙනවා සංසාරේ. අපිට දවසක හම්බුණා අපි දැන් බොහෝම නිහතමානීව. හම්බුණා කියලා මහාන් තත්ත්වකමට කෑ ගහන්නේ හම්බුණයි කියලා මේ නොකර ඉන්නෙත් නෑ. ඒ කරන ගමන් ඒ කරපු කෙනයි නැති කෙනයි අතර වෙනසක් නැති තරමට යනවනම් නැත්තම් තරඟයේදී ජය පරාජය දෙකම ලෑස්ති නම් ආතතියක් එන්නේ නැහැ අද තියෙන්නේ ජය ගන්න මෙපාය. මම විභාගෙන් පෙල් අම්මට හොඳ වැඩි. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ තරම්ම අපේ හිත මේ පුරුදු කරවලා අවුල් කරවලා තියෙන්නේ. නමුත් මේ සති කියන චෛතසිකේ දාපු ගම ඇමරිකාවේ 70 ගාණක් ආතතිගත ගුරුවරුන්ට සති කියන විෂය උගන්වන්න කියනකොටම එයාගේ සතිය අඩු මේ ආතතිය අඩු වෙලා ළමයින්ට සන්තෝෂින් කියලා දෙන්න පුළුවන් තරම් විශේෂිත ගතියක් පතීතිය. අපි මේ දවස්වල ඒක ඒ විදිහටම ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කරගෙන යනවා. ඒ ආතතිගත කට්ටියට කියනවා මේ විෂයක් නෙවෙයි උගන්වන්නේ සතිය. ඕගොල්ලොත් ওই මාන්නකාරකම් මොකුත් නැතුව බීමට බහින්න. ආධුනිකෙක් වෙන්න ඒකට පොඩි ළමයින් කියලා දෙන්න පොඩි උංගා කොහොමඩක්වත් ඒක නෑ. ඕගොල්ලොත් පොඩි උංගාගේ බැහැලා වැඩේ කරන්න කියලා. එතකොට මේ ගුරුවරු පුදුම නිර්මාණශීලීත්වයක් ගොඩනගෙනවා. පුදුම අලුත් ජීවිතයක් පටන් ගන්නවා. හරියට පොඩි දරුවෙක් වගේ. ඉතින් ඒ වගේ මේ සතිය පූර්ණත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් මේ සම්මා සතියට යනකොට අපි පටන් ගන්න සතියට හුඟාවක් වෙනස්. හරියට මේ ඉපදිච්ච ගම පොඩි ගෑනු දරුවෙකුයි වැඩි විපත් වෙච්ච ගෑනු දරුවෙකුයි අම්මා වෙච්ච ගෑනු දරුවෙකුයි අත්තම්මා වෙච්ච ගෑනු මිනිසෙකුයි වගේ මහ විශාල වෙනසක් තියෙනවා. ඒ ගෑනුකම අන්න වගේ අපි මේ වඩ아가න යන සතිය කවදාවත් පමානයි. තාම පමා වුණයි කියලා කිසිම දෙයක් සතියේ නැහැ. අපිට තියෙන්නේ දන්න තැන ඉඳලා දිගට කරගෙන යනකොට දැන්ටත් මයි ළඟ මිච්ඡත්ත ගතියක් තියෙනවා. මයි ළඟ මිච්ඡා සතියක් තියෙනවා කමන්නේ නැහැ. මේක හදන්න පුළුවන් අඩු ගානේ මිච්ඡා සතියක්වත් තියෙනවනේ. මේ ගියාත් මේ ඕකවත් තිබුණ නැහැ කියලා පැමිණි දුක් පැමිණි හයි කියාගෙන ඉදිරියට යන්න ගත්තොත් බය නැතුව අපිට කියන්න පුළුවන් මුළු ලෝකෙම සන්තෝෂෙන් ජීවත් වෙන මිනිස්සු අපි කියලා. ওই මොනම තාන්නමාන මොනව නැතත් අපි බුද්ධ පුත්‍රයෝ බුද්ධ දුහිතෘකා විදියට සතුටෙන් ජීවත් වෙනවා කියන එක ආවනම් ඒක මේ ආලෝකේ ආවනම් එතන තමයි නිවන් දොරටු. මම මේ වැඩ කරන්න නිසා මට තියෙන සතුටක් කියලා මේ කායවලත් පෙන්වන්න දෙන්න ඕනේ නැහැ. ඒක නැත්තම් ඉතින් තාම ආධුනික මට්ටමේ තියෙන. ඒක නිසා අපි මේ කරගෙන යන වැඩේ පිළිබඳ හොඳ සතුටකින් අපි තවත් ඒකටම පෙළ ගැහිලා එල්ල වෙලා වැඩ කරන අතර නොකරන අය පිළිබඳව අහිතක් හිතන්න එපා. පහත් කළ සලකන්න එපා. මම කරගෙන ගිය විදිහ ඉදිරියට යන්න මම ඒකට තවදුරටත් ඒ කියන්නේ කියන නිහතමානීකම අහිංසක ගතිය වැඩි වුණොත් මිච්ඡත සතියට ඉන්න බැරුව යනවා. ඒක ක්‍රමයෙන් අයින් වෙලා ඒ රත්තරන් පස් ටිකක් කරන අන්තිමට සුද්ධ කළා සුද්ධ කළා රත්තරන් ගත්තා වගේ සුද්ධ කරගෙන යන්න පුළුවන් නිසා කිසිම පිට දෙයක් විශ්වාස කරන්න එපා. Taman මෙතෙක් වඩන ලද සතිය විතරමයි. ඒකම දිනුව පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා. ධර්ම දේශනාවලියම හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා